<clears throat> ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බහන වැඩපිළිවෙලේ අද පළවෙනි දවසේ කියලා කියන්න පුළුවන් ඒ අනුව අපිට අද කාලතරණ වෙලා වෙන් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහායි ඒකට නැත්නම් මේකට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියලාත් කියනවා ඉදිරිපත් වෙලා තියෙනවා ලිඛිත ප්‍රශ්න මම ඒ ලිඛිත පත්ත අනුව ප්‍රශ්න 90 ඉදිරිපත් කරගෙන යනවා. ඒ අතර මම වාරේ කාට හරි වෙනත් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරණම් ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නය යන්නේ මෙහෙමයි සතර ඉරියව්වෙන් කළ හැකි භාවනාවක් භාවනාවන් කවරේද? ඇඳේ සෑමීන් කරමින් සිටියේදී ආනාපාන සති භාවනා කළ හැකිද? අපිට අනුකම්පාවෙන් පහදා දෙන්න වෙනවි. අපි හතර ඉරියව්වෙන් ඇතරම ඉඳගෙන කරන බහට පරයන්කය කියලා කියනවා නිශීදතයි කියලා. හිටගෙන ඉන්න එකට නම් වශයෙන් සම්මත වශයෙන් නම් කියන්නේ ඒත් මම දන්නවා කීප දෙනෙක් ඒ නිදිමත ප්‍රශ්නේ උග්‍ර නිසා ඉරියව් පැවැත්වීමේදී වැක්කරන ගති වැඩි වෙනවනම් හිටගෙන කරන භාවනා කරන සමහරලාට පැය දෙක තුන හිටගෙනම ඉන්නවා. හිටගෙන ඉන්න ඉරියව් හොඳට තහවුරු කරගෙන ඊට පස්සේ ආනාපානට දාගෙන ඉන්න පුළුවන්. අනිත් එක සක්මන් භාවනාව මේකේ අහන්නේ විශේෂයෙන්ම ඇඳේ සයමින් කරමින් සිටියේදී ආනාපාන සති භාවනා කළ හැකිද? මේකෙදී අපි අර විස්තර කරනකොටත් මතක් කරා ආනාපාන සතිය වඩනකොට පර්යංකේදී සමාධියට බර වෙනවා. සක්මන් භාවනා වඩනකොට සක්මනේදී වීරිය වැඩි කරනවායි කියලා සයනය ඊටත් වඩා සමාධිය ඇති කරන නිසා බොහෝ විට නින්දට බර කරනවා. ඒ නිසා ආධුනිකයන්ට හඳුන්ලා දෙන්නේ හඳුන්ලා දෙන්නේ මේ පරියන්ක භාවනා සක්මන් විතරයි. නමුත් මේ හිතකන කරන භාවනා සහ නිදාන කරන භාවනා අන්ත දෙකට වැටෙනවා. හිතකන කරන භාවනට ගොඩාක් වෙහෙස අවශ්‍යයි. වීර්ය අවශ්‍යයි ඉරියව පවත්වාගෙන යන්න. ඒක නිසා සෑහෙන සතිය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට හිතකන කරන්න පුළුවන්, සයනය කරන එකත් කරන්න පුළුවන්. නමුත් මේ මේ විදිහේ උත්තරයක් දෙන්න පුළුවන්. අපි හැමදාම නිින්දට යන වෙලාවේදී පොත්පත් කියවලා තියෙන ඇත්තෝ මෛත්‍රී භාවනාව හිතේ ඉස්සරහින් තියෙනවා මේ 11 ආකාර ආනිසංශ තියෙනවා මෛත්‍රී භාවනා කරනවනම් සුඛං සූපති සුඛං පටිපුජ්ජති න පාපකං සුපිනම් පස්සති කියලා සෝසේ නින්දට යනවා සෝසේ නින්දෙන් අවදි වෙනවා මේ පාපතර හීන පේන්නේ නැහැ කියලා ඉතින් මේ ආනිසංශේ භාවනා 18කට දේශනා කරලා තිනවා හුඟක් අපි මේ ගුරු කරගෙන තියෙන්නේ මෛත්‍රී භාවනා විතරයි කායගත සති භාවනා හැම එකටම මේ ආනිසංශේ තියෙනවා සානාපාන සති භාවනා ඉරියාපත මේ මේ පටික්කුල මනසිකාරය එහෙම නැත්නම් නවසීවතිකය ධාතු මනසිකාරය ආනාපාන සතිය ආදි කොට ඇත්තා වූ මේ කායගත සති හැම එකකින්ම මේ ආනිසංස ලැබෙනවා. ඒ නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේක මේ භාවනාවට කරන්න වෙලාවක් හම්බ වෙච්චාම ඒ සඳහා නිදා ගන්නව නෙවෙයි නිදා ගන්න වෙලාවට ගියාට පස්සේ ඒක භාවනාවට පාවිච්චි කරන වෙලාවක් වශයෙන් ගන්න පුළුවන්. ඉන්දට යනකොට ප්‍රයෝජනෙ ගැනීම පිණිස පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව මේ භාවනා කරන්න විවේකයක් හම්බ වෙච්ච ලාවේ සයන ඉරියවට යන්න එපා. මොකද එතකොට නිදිමතට වැඩි. නමුත් මම දන්න සමහර ස්වාමීන් වහන්සේලා දන්නවා මේ එමනේ හොඳටම සංසාර බය පහළ වෙලා දැඩි අම්ල වාතේ ඉන්නම බෑ. මොන විදිහකට ඉන්න බෑ දැවෙනවා. ඉතින් ඒ වෙලාවට හාන්සියලා තමයි කරන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් මේ ඔළුව තෝන්තු වෙනවා වැටෙනවා. ඉතින් ඒ නිසා හරහ වැටලා ඉන්නවා ඒත් බඩ දනවා. බඩේ දැවිල්ල තියෙනවා. ඒතියෙදි භාවනා කරලා තියෙනවා ඔය ඉරියාපත වශයෙන් මේ සයනක නීරියවෙදි. ඊගා ප්‍රශ්නේ යන්නේ මෙහෙමයි සක්මන් භාවනාවේ ලැබෙන සමාධිය පරයන්ක භාවනාවේ ලැබෙන සමාධියට වඩා ශක්තිමත්යයි විශ්වාසයක් ඇත මේ සත්‍යතාවතේ ගරු ස්වාමීන් වහන්සේ විස්තරයක් කාරණක බලාපොරොත්තු වෙමු මේක මේ අත්දැකපු එකක් නෙවෙයි මේ ප්‍රශ්න කරන්නේ මේ අසු විරුද්ධයක් වෙන්න ඇති නමුත් ඒක මේ සාධාරණ පදනමක් මත ගොඩනැගිලා තියෙන්නේ. මොකද ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා චංකමාතිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා. සක්මනේ යම් සමාධියක් ගත්තොත් බොහෝ කල් පවතිනවා කියලා. ඒ මොකද ඒ සක්මන සඳහා යෙදෙන්නේ ක්‍රියාශීලීව චේතනා වැඩ කරනවා, ඇසින් රූප පේනවා, කනෙන් ශබ්ද ඇහෙනවා. අනිකුත් ඒවා තියෙද්දි ගත්තොත් සමාධියක් ඒ සමාධිය බොහෝ කල් අල්ලනවා. විවිධ වෙනස්කම් යටතේ වැටෙන්නේ නැතුව යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇස් දෙක වහගෙන ගන්න සමාධිය ඇස් දෙක ඇරනකොට කැඩෙනවා. සද්ද නැති තැනක ගන්න සමාධිය සද්ද තැනකට ගියාම කැඩෙනවා. එල්ලෙන්නේ නැතුව ඉඳලා ගන්න සමාධිය අතපය හුලනකොට කැඩෙනවා. ඒකට සද්ද තියෙන වේද හිත රූප තියෙන චලන සහිතව ගන්න සක්මන සක්මනීදි ගන්න භාවනාවේ නිසා බොහෝ කල් පවතින බව ਸਰවචනාංශගේ චංගම චංගම චංගමානිසංස සූත්‍රයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් කරලා තියෙනවා. එකේ කියලා තියෙන නිසා ඒක මේ වඩා ශක්තිමත් වෙන විදිහට කියනවා නම් විවිධ දුෂ්කර තත්ත්වයන් යටතේදී වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සක්මන් භාවනාව කාර්ය බහුල ජීවිතයක් ගත කරන කෙනාට විවිධ අභියෝග ගොඩක් තියෙන කෙනාට කයේ රෝග තියෙන කෙනාට වේදනා තියෙන කෙනාට බොහොම ලොකු විශ්වාසයක් ඇති කරලා දෙනවා භාවනා ජීවිතය විනෝදාංශයක් කරලා දෙනවා මහා බර දඩි මේ වරදණ්ඩයක් නෙවෙයි නිකන් සාමාන්‍ය විනෝදාංශයක් කරගන්න යන්නේ සක්මන් භාවනාව බොහොම උදව් කරනවා ගරුතර ස්වාමීන් වහන්සේ මෙහිදී භාවනා කිරීමේදී සතිය වැඩිවීමට පුළුවන් නමුත් gedarthi වැඩපල කරන විට නොඑක් තැනට යයි සිත සතිය එදිනදා ජීවිතයේදී දියුණු කරගන්න අයුරු ගෞරවයෙන් පහදා දෙනෙමි නිල්ලමි ඉතින් ඒ නිසා ගෙදර නොගින් ඉන්න එක තමයි එකම වැඩේ. ඉතින් ඒක මට කරන්න බෑනේ. මේ හිටපහම ඉවරයි. ඉතින් අවශ්‍ය කරලා තියෙන ගෙදර කියලා වැඩ කරන්න නම් ගෙදර කියලා කරන්න. අවශ්‍ය කරලා තියෙන සතියවන් නම් මේ ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉතින් ඒකෙන් පේන පටන් අර ගන්නවා මේ ගෙදර යන්න යෝනකම තියෙන කියලා. ඒකට මගෙන් පෙරක දෝරුකම් එහෙම නැත්නම් මේ ගොඩ පෙරක දෝරුකම් ඉල්ලනවා. ඉතින් ඒක නිසා මම මේක මේ උත්තරයක් වශයෙන් කියනවා නම් එදිනදා ජීවිතයේ සතිය වැඩවි සතිය පැවැත්වීමේදී gederedi එදිනදා ජීවිතය සහ භාවනා මධ්‍යස්ථානයේ එදිනදා ජීවිතය කියන දෙක පොඩ්ඩක් වෙන්කර ගන්න. ඒකෙදී අපි gederedi එදිනදා ජීවිතයේ සතිය වැඩීම අන්තිම උග්‍ර අභියෝගයක් බවට පත් වුණාට මෙහෙදී පරියංගෙන් සක්මණෙන් තොරව අනික් වෙලාවල සතිය පැවැත්ීමේ සූරකමක් තියෙනවා නම් ඒක තමයි කිට්ටුවන්තම අත්වල වෙන්නේ gedara ගිහිල්ලා කරන්නේ. ඒ නිසා මෙහි ඉන්න වෙලාවේදී පැය 8ක් 10ක් වෙන් කරන පරියන්කටයි සක්මන්ටයි. අනිකුත් වෙලාවල හොඳට තමන්ගේ සද්ද වලට අහුම්කන් දෙන්න. තමන් වැඩක් කරනකොට කොච්චරක් කලගෝසා කරනවද කියලා, කොච්චරක් සටපට තියනවද කියලා. ඉතින් ඒකෙන් අහුම්කන් දෙගෙන ඉන්නකොට සෙනගක් එක්ක හිටියට තමන් තමන් එක ඉන්නේ. ආනේ ඒකේ හේම ගෙදරගෙන යනවා. ඒක නිසා මෙහෙදී මේදී භාවනා කිරීමේදී සතිය වැඩිවීමට පුළුවන් කියලා පළවෙනි වාක්‍යයේදී හරියට මහන්ඩෝනේ මට මේෙහිදී එදිනෙදා කටයුතු කරන කම. ඒ කියන්නේ පරියන්කෙන් සක්මණෙන් පිට කොච්චරක් එනකොට තිබුණට වැඩිය සතිය තියනවාද කියලා බැලුවොත් ඒකෙන් අරකට එහෙම නැත්නම් මේ පරියන් භාවනා මධ්‍යස්ථානයේ දිනදා වැඩ වලින් ගන්න සතිය එහෙමම වගේ මේ සාමාන්‍යයෙන් රකිය රසාවක් කරනකොට දිනදා වැඩවලට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ විපස්සනා භාවනා කරනකොට උගාවක් අවධාරණය කරන තැන. විපස්සනා භාවනාවේදී අපි මේ සප්පාය කරුණු කියලා જાතියක් තියෙනවානේ. ඒ සප්පාය කරුණු ගැන වැඩි සලකන්නේ සප්පාය කරුණු අවශ්‍ය කරන්නේ සතිය වඩන්න. ආවාස සප්පාය, ගෝචර සප්පාය, බස්ස සප්පාය ආදි වශයෙන් කියලා කියනවා මේ ඒකටම ගැළපෙන ආවාසයක් තියෙන්න ඕනේ කවුරුහරි කණ්ඩගෙනක් දෙන්න ඕනේ. මේ බණ ඇහෙන්න ඕනේ. හොඳ ගුරුවරයෙක් ළඟ ඉන්න ඕනේ. වැඩ වැඩි වැඩපල නැති වෙන්න ඕනේ කියලා සප්පාය කරුණු රාශියක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සප්පාය කරුණු ඇති වෙච්ච ගමන් සමාධිය කැඩෙනවා. ඒ නිසා සමාධි භාවනා කරන කෙනා සප්පාදි කරන සප්පාය කරනු ලබා දීමට අනුග්‍රහ කරන්න ඕනේ. නමුත් විපස්සනාවේදී ආධුනිකයා සමත සමාධියකට අවශ්‍ය කරන සප්පාය කරනු සලසලා දෙනවා. විපස්සනා භාවනා මධ්‍යස්ථානයක සමත භාවනා මධ්‍යස්ථානයක තියෙන පහසුකම්ම දෙනවා. දීලා හදලා කියන හැබැයි හැමදාම නත්තල් නෑ. මේටි පුළුවන් තරම් ඉක්මනට එදිනදා වැඩවලට සතිය පිටවන්න පටන් අරගෙන ඒ කාර්ය බහුල වෙන්න කියනවත් නෙවෙයි චේතනා තියේදී කාලරාමුවක් යටතේ තියේදී පිටසක් එක්ක ඉඳද්දී එන්නේ වගේ වෙලාවට සතිය පැවැත්වීම පුරුදු කෙරුවොත් එදිනදා ජීවිතේ සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ අද දැන් අවුරුදු 30ක 40ක විතර ලෝකේ භාවනාව පැතිරීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ විපස්සනා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙනවා අවුරුදු 30 40 වෙලා ඉඳලා. විපස්සනා ගුරුවරු හැම වෙලාවෙම කල්පනා කරන්නේ අරණ්‍ය වාසී පැවිදි ජීවිතයක විපස්සනා කරන එක පමණක්ම නෙවෙයි ගෘහ ජීවිතය ගත කරන එදිනදා කාර්යබහුල වගකීම් සහිත කෙනෙක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක අර මේ Tranquility and Insight කියලා අර සෝලේ ලොරිස් ලියලා තියෙන පොතක්. ඒකේ යා මේ කාරණා හරියටම අවධානය කරලා තියෙනවා. අද බටහිරට බුද්ධ학ම ගියේ මෙන්න මේ කාර්යබහුල ජීවිතයක සත්‍ය පවත්වන්න පුළුවන් කියන මතය පිළිගත්ත නිසා තමයි කියලා. සමාධිය නම් ඉස්සර කරන්න ගියේ අද කවදාකවත් බටහිර ලෝකයට ගෙනියන්න බෑ භාවනාවක්. මොකද සමාධි භාවනාවට අවශ්‍ය පරිසරය ගන්න බෑ බටහිර ලෝකේ. පුළුවන් හැබැයි මේ උඟාක් දිනු සත්‍යක් තියෙන කෙනාට. ඒ නිසා එයා කියලා තියෙනවා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය විශේෂයෙන් අවධානය කරලා තියෙනවා. කරදරයක් කරනවා නම් කරදරේ මෙනෙහි කරනවා. වාසියක් කරනවා වාසිය මෙනෙහි කරනවා. සතිය තියෙනවා නම් සතිය තියෙන බව මෙනෙහි කරනවා. නැත්තම් නැති බව මෙනෙහි කරනවා. මෙන්න මේ මෙනෙහි කිරීමේ ක්‍රමය නිසා ඕනම තැනකට මේක ගෙනියන්න පුළුවන්. ඒක නිසා එයා කියලා තියෙනවා බටහිර මේ ආසියා කරේ ඉස්සර කමඨහනක් ගන්න ගියාම කමඨාන් ගුරුවර ගාට බුලත් අතක් අරගෙන ගිහිල්ලා වැඩි ටික එක ගිහිල්ලා වැඳලා මේක මේ පුදුමාකාර ගෞරවකින් තමයි ඒ කටයුත්ත උනේ. විශේෂයෙන්ම පැවිදි කෙනෙක් ගිහිල්ලා Taman ගුරුවරෙක් කර්මස්ථානාචාර්යවරු ළඟට යනකොට ළඟා වෙන හැටි සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ දේශනා කරපේකේ ඒ විදිහටම වචන තියෙනවා. මේ පිට කෙනේ කාණ මෙතනදී සෙරපතේ ගලවන්නේ කියලා තියෙනවා. සෙරපතේ ගල්ලා සෙරප්පු දෙක ගහලා තමන්ගේ සෙරෙප්පු දාන මල්ලේ දාන්නයි කියලා තියෙනවා. සේනාසනයට ලං වෙනකොට වෙන කෙනෙක්ගෙන් අහන්න කියලා තියෙනවා මෙයා කර්මස්ථානාචාර්යවරයද කියලා. ගිහිල්ලා උපචාරයේ ඉඳලා උකසින්නේ කියලා තියෙනවා. <coughs> ඊට පස්සේ ගේ ළඟට ගිහිල්ලත් බලන්න කියලා තියෙනවා ඉන්නව නම් එළියේ නැත්තම් සිහින් විදියට තුන් සැරයක් තට්ටු කරලා මඳහත් ප්‍රමිත තුන් සැරයක් තට්ටු කරලා බලන්නයි කියලා. ඊට පස්සේ ගුරුවරයා දැක්කට පස්සේ ගිනියන බඩු කවදාකවත් ආසනයක් උඩ තියන්න එපයි කියලා තියෙනවා. බිම තියන්නයි කියලා තියෙනවා. තියලා සිවුර ගලවලා සිවුර කඩාන එක අංශයට හදාගෙන පත්කඩේලලා වඳින හැටි ඊගම කමඨහන් ඉල්ලන්නත් එපයි කියලා තියෙනවා. දවස් දෙක තුනක් උණු පැන් ඇල්පැන් දීලා දික් දහටි දඬු කෙටි දහටි දඬු දීලා ගුරුවරයාට උපස්ථාන කරලා ගුරුවරයාම වෙලාවක අහන්න ඕනේ ඇයි ආවේ කියලා. අහනකන් ඉඳලා මෙහෙමයි අපිට අවසර ලැබෙනවා නම් මෙහෙමයි විවේකයක් ලැබිලා තියෙනවා භාවනා කරන්න ඕනේ කියලා සම්පූර්ණ වැඩ පිළිවෙලක් කියලා තියෙනවා අද ඇත්තටම මේ ඒ වගේ නටබුන් ටිකක් විතරක් ඉතුරුලා තියෙනවා. ඒ වගේ දෙයක් එහෙම බටහිරට ගියොත් එහෙම ඉතින් කවදාකවත් කරන්න බෑ. මෙහෙම තමයි සමතකම තහනක් ගන්න ගියාම ගුරුවර ගාව කටයුතු කරන්න වෙලා තියෙන්නේ. නමුත් විපස්සනාවේදී අද ඒ පුද්ගලයා කියලා තියෙනවා මේ නිසා සමත භාවනාව නැත්තම් සම්ප්‍රදාන කුල භාවනාව තන්නිකර අරණ්‍යයකට පැවිද්දන්න පමණක්ම සීමා වුණා. ලෝකයෙන් සෑහෙන ඈත් වුණා. නමුත් මෑතකදී පහළ වෙච්ච සමහරක් ගුරුවරු මේ ගැන හිතලා manussකම සලකලා කාටත් මේ භාවනා විවෘත කරන්න ඕනයි කියලා අර වගේ තද බල ආචාර ධර්ම සහ අවතුම් පැවතුම් නැතුව කරගෙන යන්න ගිය නිසා අද මේ භාවනාව භාවනා කළ යුතු අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා ගාවට වැඩිය ගිහියන් අතට ගිහිලා තියෙන බවත් ගිහි යන්න කමටහන් දියකි ගිහි ගුරුවරු පීලා ඉන්න තරට යන ගම යන තන් දිනු වෙලා තියෙන බවත් අපේ પરම්පරාව ඇතුළත දකින්න හම්බෙලා තියෙනවා. මේක සම්ප්‍රදාන කුල සමත භාවනාව ගතාන කට්ටිය කියන්නේ මාර බලවේගයන් නිසා බුද්ධ ආගමේ පිරිහීමක් කියලා. මෙච්චර උත්තරම තිබුණ දෙයක් බිම දාගත්තයි කියලා. මොකද ඒ පුද්ගලයා කියලා කියනවා ඒ ඕන කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. නමුත් මේකෙන් සැනසෙන ප්‍රමාණයක් ඉන්නවා. එදිනදා ජීවිතය ගත කරන පෞල් ප්‍රශ්න තියෙද්දී මානසික අසහනතියෙදී ඒවා දුරු කරගෙන ලෙඩ රෝග සනීප කරන කටයුතු කරන නිසා ඒක කාලය විසින් විසඳයි කියලා. එන්නේ සඳහා ප්‍රධාන ලක්ෂණ දෙකක් පෙන්ලා තියෙන්නේ ඉදිරියට ඉදිරිපත් වෙන්නේ මෙනෙහි කිරීමේ දක්ෂකම අනිත් එක මේ සතිය ඉස්සර කරගෙන යන ගමන. සමාධිය ඉස්සර කරන්න ගත්තොත් අර ඔක්කොම කොඳුරු තෙල් කල 7යි 7යි යෝන කරනවා තොවිලෙට. මේකේ නෑ. මේකේ උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි ඉත්‍රි උනත් උනා පිරිසු උනත් එකයි පැවිදි උනත් උනා උපවිදි උනත් එකයි බෞද්ධ උනත් එකයි අබෞද්ධ උනත් එකයි ටෙක්නික් එක දන්නවනම් ගහලා බලලා හරියනවනම් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අපි මේ කරගෙන යන වැඩ පිළිවෙලත් නිස්සරණවණේ කඩාවැටීමක් කියලා චෝදනා කරන ඇත්තෝ ඉන්නවා. මේක තිබුණේ බොහොම ගරුගාම්භීර තාලයකට දැන් මේ කවුරුත් කරන පටන් අරන් තියෙනවා කියලා. ඉස්ලාම රිට්‍රීට් එකට ආපු වෙලාවේදී ඒ දාන දෙන්න ආපු පාසකම මගේ මූණට බැන්නා. මුණට බැන්න මේකේ මේ මේ අසවල් අසවල් જાති ස්වාමීන් වහන්සේලා හිටපු තැන දැන් නම කියලාත් කිව්වා ගෙන්නගෙන භාවනා කරනවා. එයා දැක්කේ සම්පූර්ණ අච්චර උතුම්ම තිබුණ දෙයක් බොහොම බිම තත්ත්වයටපත් කරගත්තයි කියලා. නමුත් ප්‍රායෝගික පැත්තෙන් බලනකොට අවශ්‍ය කරන තැනට කියන්නේ ප්‍රශ්න තියෙන තැනට ඒ ප්‍රශ්නේ විසඳීමේ ක්‍රමයේ හම්බ වෙනකොට ඒගොල්ලෝ ප්‍රයෝජනෙ සලකලා ඒ වැඩ කරනවයි නැත්නම් සම්ප්‍රදාන කූල කරනවා ප්‍රයෝජන තිබුණත් නැතත් කරන කියන මේ දෙක අතරමැද අපි මැදි වෙලා තියෙන අපේ પરම්පරාව. මම හිතන්නේ මට තේරෙන විදිහට අපි වැඩට බහින්න ඕනේ. මේ වැඩට බැස්සට අපිට යම් ප්‍රයෝජනයක් යම් ආකාරයකට ධර්මයෙන් අනුග්‍රහ ලැබෙනවා දන්නවනම් අපි අර උත්තරම ගරු තත්වයට ආරස්සා වෙන විදිහට අපේ ඉරියව් පවත්වන්නේ. ප්‍රයෝජන අරගෙන ඒ ප්‍රයෝජන ලැබෙනකොට අපි මුලදී අපටතද කරගන්න දන්නේ අපිට ඒ තල තුනකම නෑ අපිට මේ වගකීම නෑ ධූරේ නෑ නමුත් භාවනාව හැදෙනකොට භාවනාව තමයි තේරෙනවා නම් ටික වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් සක්මන් කරන්න පුළුවන් සතිය තියෙනවා කියලා පුළුවන් තරම් හොයලා බලලා ගරු ගම්බීර ධර්ම නැත්නම් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පුළුවන් තරම් පරිතත කරන්න ඕනේ. එහෙම නැතුව ඒක මෙහෙම ඉඳගෙනත් කරන්න පුළුවන් කියන සැහැල්ලුවටපත් කළොත් කාටවත් හම්බෙන්නේ නැහැ කොට ගන්න. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පටිතද කරගන්න ඕනේ. අර උපමා කතාවක් තියෙනවා මේ රජුරෝ ප්‍රසිද්ධ උදව් කරන සිටුවරෙක් ඉඳලා තියෙනවා. ඒ සිටුවරයා නැති වුණාට පස්සේ මේ ඉතින් රජුරෝ ඒ බූදලේ පුතාට නියන්නේ. ඒ පුතා ගෙන්නලා තියෙනවා සිටු තනතුර දෙන්න. ඉතින් එයා පණිවිඩ කළා තියෙනවා අවල් දවසට වරෙන් කියලා. ඉතින් රජුරෝ සීමදුර කවුලෙන් බලන් ඉන්නකොට ඒ මාසයා දුවගෙන දුවගෙන ආවලු බෝක් වලින් පැනගෙන සිවුර සරම පැත්තක් කරට අරගෙන ආවලු උඩහට. ආඩපසේ රජුරෝ බැලුවලු තාම නෑ මේ මිනිස්යාගේ තලසුණා ගති නෑ. ඒ වුණාට ඉතින් પરම්පරාව හොඳයි. අප්පගේ බූදලේ ඒක නිසා මේ රාජ්‍ය සභාව කැඳවලා කිව්වලු අපි මේ අලුත් තරුණයාට ඒ සිටු තනතුර දෙනවයි කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ පුරුෂයත් ඉතින් හාමුදුරන් රජුරන් වැදලා තනතුර අරගෙන යනකොට රජුර වැළවලු තාවත්ම තලතුණා තාලෙට බිම්බලාගත්ත ගමන් දැන් යනවලු රාජාංගනේ පහු කරන ඈතට රජුර ඉතින් යකෝ මූට තනතුර දීපු ගමන් මේක ඇඳයි කියලා ආපහු ගෙන්නවලු කෙල්ලවල කවල දැන් බලපන් උඹ එනකොට මම සිවුර කඳුරේ බලන්න හිටියා. එනකොට උඹ ආවේ නිකන් මේ සාමාන්‍ය කොල්ලෙක් වගේ උඩ පැනගෙන සරම කරට අරගෙන ආවේ. දැන් යනකොට බලපන් උඹ නිකන් සම්පූර්ණ වෙනස්චයි. ඒකවල එනකොට ආවේ නිකන් මිනිහෙක් යනකොට ගියේ සිටුවරෙක් කියලා. ඊට පස්සේ කළා මේක තමයි වෙන්න ඕනේ. උඹට ඒ අවශ්‍ය නිලේ අවශ්‍ය ධූරේ අවශ්‍ය ඒ ගුණාංග ලැබෙනකොට තමයි දැනගන්න ඕනේ ඒකට ගැළපෙන තාලෙට හැඩ ගැහෙන්න පරිසරය සකස් කරගන්න ඒක කායික වාචික මානසික වශයෙන් නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් අදි සීල අදි චිත්ත කියලා කියනවා ඒක නිසා මේ සෙල්ලම් ගමනක් තමයි යන්නේ අපිට හිතා ගන්න බැරි බරපතල වැඩකට අපි අත දීලා තියෙනවා ඔක්කොම 100%ක් සාර්ථක නැහැ නමුත් අපි සෑහෙන දුරට මේක කරගෙන යනවා ඒක කරගෙන යනකොට කවදාකවත් සහැල්ලු කරන්න නරකයි මේක හැමෝටම කොයි එක නරක කරන්න පුළුවන් හැම කෙනාටම හරියන්න ඕනේ. එහෙම හිතන්න නරකයි. හරියන කෙනා හිතා ගන්න ඕනේ. මා වෙනුවෙන් දැන්න ශාසනයක් ශාසනයෙන් අනුග්‍රහයක් ලැබිලා තියෙනවා නම් Taman ende ende ende ende ඒ තල තුනකම මේ පිරිච්ච ගතිය ඇති කරගත්තේ නැත්නම් පේන නොපෙන සත්පුරුෂ මණ්ඩලත් හූල්ලනවා. ඒ වගේම රටු ඇසොත් හූල්ලනවා. මේ ගොල්ලොද වගකීම් බාර ගන්න හදන. මේ ගොල්ලොද මේ ධූරේ බාර ගන්න හදන්නේ කියලා. ඒක නිසා මේ අපි සෑහලුවට පටන් අරගත්තට ධර්ම ගෞරවය කියලා නැත්නම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඇති ගෞරවය හැකිතාක් දුරට පවත් ගන්න ඕනේ. කාය ජීවිත নিরপেক্ষව කරන්න ඕනේ. ඒ කිරීම සඳහා මේ මම දකින ප්‍රායෝගික ක්‍රමය තමයි අපි ශාසනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන මේ පංචේන්ද්‍රිය පංච බලවල තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවල සතියෙම ඉස්සර කරන බහැගම. හැබැයි හරියාගෙන එනකොට ආය සද්ධාවටත් මේ පණ දෙන්න ඕනේ, වීරයටත් පණ දෙන්න ඕනේ, සමාධියටත් පණ දෙන්න ඕනේ, ප්‍රඥාවටත් පණ දෙන්න ඕනේ. අර වැඩේ කඩා ගන්න, අවුලව ගන්න, හාගිස්සව ගන්න, මුලිච්ච කරව ගන්න විතරයි සතිය ගන්න. සතිය අරගෙන සතියෙන් අනුග්‍රහය ආපු ගමන් ඒ ඔච්චර වෙලා කතා කරපු ක්‍රම හරියන්නේ ආයසරයක් සද්ධාවට පණ දෙන්න ඕන. ආයසරයක් වීර්ය සමාධි ප්‍රඥා හැම එකක්ම හදා ගන්න ඕනේ. ඒක නිසා දිගටම මුල සිට අග දක්වාම සතියෙන් විතරක් යන්න පුළුවන් කියන මෝඩ අදහස ඉදිරිපත් කරුවොත් අපි නරක මෝඩ වඩුව ආයුධත් එක්ක pore බැදුවා වෙනවා. ඒකෙන් පටන් අරගෙන ගැම්ම එනකොට ආයසරයක් ඒ සියලු දිනාටම ඒ කියන්නේ පහදින හැඟීමක් වෙන විදිහට සාසනික ගුණධර්ම ඉදිරිපත් කරගෙන යන්න ඕනේ. ඒක හුඟක් අඩුයි මේ මොකද ඒකේ එන්නේ කල්යාණවත් කල්යාණ මේ මිත්‍රයන්ගේ ඇසුරෙන්මයි. ඒක පොත්වල ලියලා නැහැ. ඇසුරෙන්ම ගන්න ඕනේ. එන්නේ එන්නේ එන්නේ තලතුණා වෙන්න ඕනේ. ඊගාව ප්‍රශ්නය යන්නේ මෙහෙමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය මඳ වේලාවක් හොඳින් පවත්වාගෙන යන විට යම් යම් සංවේදනා ශරීරයේ හටගනී. එවිට එවැනි අවස්ථාවලදී සිත ඒ පිළිබඳව විමසිලිමත් වෙයි. විමසිලිමත් වෙයි. මේට හේතුන් වටහා දෙනමෙන් ඉල්ලමි. පළවෙනි කොටස නම් මම හිතනවා තේරෙනවා මේට හේතුන් වටහා දෙනමෙන් ඉල්ලමි කියන එක සාධනීය මේ ප්‍රකාශනයක් නෙවෙයි මේ වෙලාවේදී අපි මොකද්ද කරන්න ඕනේ කියන අපි සාකච්ඡා කරනවා. ඒකට හේතු බලන්න අපට බැරුව නෙවෙයි අංග සම්පූර්ණ කරන්න බෑ. හේතු අවශ්‍ය වෙන්නේ අපි දන්නවනම් සතිය ටික වෙලාවක් පවත්නකොට සංවේදනා කියලා මේක ලියලා තියෙන සංවේදිතාවේ වැඩි වෙනවා. සත්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න සංවේදිතාවේ වැඩි වෙනවා. හරියට අවුරුද්දට එළියට ගත්ත රබානක් රත් කෙරුවට පස්සේ ඒක තට්ටු කරනකොට හ්ම් ගාලා සද්ද එනවා. රත් කරන්නේ නැතුව පිටිල්ලලා තියෙනකොට ගැහුවට රබානේ හැම ඇදිලා නැහැ. එතකොට මේ සුරල් දාලා ගහන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා රත් කරගන්න රත් කරගත්තට පස්සේ රබානේ සද්ද වැඩි. සංගීත භාණ්ඩයක් වුණත් අරගෙන ටියුන් කරාට පස්සේ එයා මේ සීන් සංගීත රාව නිකුත් කරනවා. ටියුන් කළා නැත්තම් නෑ. මේ ටියුන් කරන එක තමයි වෙන්නේ සතියින්. ඊට පස්සේ සංවේදීතාවය වැඩි වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ සංවේදීතාවය වැඩිවීමේදී ආරම්භක සතියේද මොකද වෙන්නේ? එහෙම නැත්නම් සීලයට මොකද වෙන්නේ? සමාධියට ප්‍රඥාවට මොකද වෙන්නේ? අනිකුත් ඉන්ද්‍රිය ධර්ම කොහොමද වැඩ කරන්න ඕනේ? කායනුපසනලා වේදනනුපසන චිත්තානුපසන ධම්මානුපසනවලට කොහොමද විවෘත වෙන්නේ කියලා අර සතිය කියන තැනින් අපි අවුලව ගත්තට පස්සේ අපිට ප්‍රස්ථා විවිධ අවස්ථා අවස්ථාට ප්‍රස්ථා කියලා කියන්නේ ගොඩාක් එනවා එකක් කියන්න ඕනේ මෙතනදී දෙන්නේකට සමාන ප්‍රස්ථායෙන් නැහැ සතිය වැඩි වෙනකොට විවිධ දොර කවුළු ඇරෙනවා දොර කවුළු ඇරෙනකොට මේක වාසියක්ද පාඩුවක්ද කියන එක තේරුම් ගත්තොත් විතරයි ගමන තියෙන්නේ වාසිය පාඩුව විදිහට තේරුම් ගත්තොත් පාඩුව වාසිය විදිහට තේරුම් ගත්තොත් ඉතින් අර තද බල විදිහට කරත් ඉස්සරහින් ඉඳලා ගුණා පතර දැම්මා වගේ වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න සතිය වැඩි වෙනකොට සංවේදීතාවය වැඩි වෙනවා. ඒ සංවේදීතාවය සංවේදනාවට විතරක් නෙවෙයි සංඥාවලටත් බලපාන සංස්කාරවලටත් බලපාන. එතකොට අපි යන්න ඕනේ ලෑස්ති වෙලා අපි පළවෙනි පන්තිය කොහොම හරි සමත් වුණා නම් දෙවෙනි හරි ඉස්කෝලේ යනකොට ඒ පන්ති ටීචර් මේ පන්තියට හම්බ වෙන්නේ නැහැ. ඒ මේ විශේෂ ධාරාව මේ ටීචර් හම්බෙන ඊටදී මේ විශේෂ වැඩි වෙනවා. වැඩ වැඩි වෙනවා. අමාරු ගණන් ඉගෙන ගන්න වෙනවා. අමාරු ශිල්ප ඉගෙන ගන්න වෙනවා. ඒ අර පාස් වෙච්ච නිසා තමයි. නිසා පෙළෙච්ච ළමයට උගන්වන දේවල් නෙවෙයි. ඒක අමාරුවෙන් පාස් වුණාට පස්සේ ඊට වැඩි අමාරු ගණන් උගන්වනවා. මේක තමයි ක්‍රමය. ඉතින් මේ නිසා ඒ ශරීරයේ වේදනාව හටගන්න එකට කෙටි උත්තරේ ලොකු සංහසේ දුන්නේ ඒකට ලෑස්තිලා යන්නේ කියලා. වෙන විදිහට කියනවනම් මේ උනේ මේ ලාභයක්ද වාසියක්ද පාඩුවක්ද කියලා දැනගෙන සතිය පවතිද්දි නම් මේ සංවේදනා වැඩි වෙන්නේ බොහොම හොඳයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ සංවේදනා නැත්තම් ආස්වාද ප්‍රසවාසයෙන් එන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති ආදී ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස්කම් තියේදී දැන් කයමුත් එන්න පටන් ගන්නවා හැඟුම්. ඒවට කියනවා සංවේදනා කියලා. සමහර විටක පරණ අතීත මතක වලින් සංඥා වගේක් එන්න පටන් ගන්නවා. සමහර විටක සතිය හරි ගියාට පස්සේ විවේකුණාට පස්සේ අනාගත සැලසුම් එන්න පටන් ගන්නවා. මේ තුන ශේෂ්ඨ තුනක්. හැඟුම්බර කෙනාට సౌందර්ය පැත්තට යන කෙනාට වින්දන පැත්ත එනවා. දෘෂ්ටිගත කෙනාට සංඥා එනවා. සුචරිතවාදී කට්ටියට සංස්කාර වෙනවා. ඒ මතුවෙන්න පටන් ගන්නවා. ඒ මතුවෙන්න පටන් අරගත්තට පස්සේ ඒක භාවනාවේ මහට ගන්න දෙයක්. ආන්නේම ආවට පස්සේ ආස්වාස් ප්‍රසවාසයත් ගෙවිලා එක්ක සංවේදනා එක්ක නැත්නම් සංඥා නැත්නම් සංස්කාර තාපැත්තකින් වැඩි වෙනකොට ගිනාපු සතිය මෙතෙන් දෙනකන් අපිට උදව් කරපු සතිය පාවා දෙන්නේ නැතුව මේ අලුත් අභියෝගය යටතේදී කොහොමද සතිය පවත්න්නේ කියන එක පළවෙනියම දේ තමයි ඒකට ලෑස්තිලා යන්නේ. ඒ ලෑස්ති වීමට මේ ධර්ම සාකච්ඡාව බොහෝම වැදගත් වෙනවා. එහෙම අපි සාකච්ඡා කරලා තිබුණ නැත්නම් ධර්ම සාකච්ඡාත් ලක් වෙලා අහලා තිබුණ නැත්නම් කවදාකවත් අපි සූදානම් වෙලා නෙවෙයි යන්නේ. එතකොට අපි නිකන් හරියට යුද පෙරමුණක නෙවෙයි ගරිල්ලා සටනකට බොණ දුන්නා වගේ ඉන්තපු ගමන් වදිනවා අපට හිතිය තන ආචරණ නැති වෙන්නේ. පොඩි පිරිසක් ඇවිල්ලා සම්පූර්ණ බල කඳුරටම ගහලා යනවා. ඒ නිසා මෙතනදී ඒක සැරේ වෙන්නේ නැහනේ. අනිත් දවසේ යනකොට අලුත් සති තත්ත්වයට යටතේදී අලුත් සංවේදනා තත්ත්වයට යටතේදී කම්බිය විදින කෙනෙක් වගේ සතිය වට ගන්න තු යන්නේක මම නිතරම මතක් කරන උපමාව තමයි අපි මේ වාහනයකට පුරුදු වෙන වෙලාවේ ලයිසන් ගන්න යන වෙලාවේදී හුඟක් වෙලාවට ඕනම නගරයක වැඩි සෙනග නැති ප්‍රදේශයක් තමයි තෝරගන්නේ ලර්නින් වලට. සෙනඟ නැති හැටික පුරුදු කරනවා. නමුත් අපි ලයිසන් පාස් වුණයි කියලා හිතමු. පාස් වුණාට පස්සෙත් අපි හැමදාම කිව්වොත් මට සෙනඟ නැති පාරක විතරක් ඩ්‍රයිවිං ලයි පෝස්ට් එකක් දෙන්නයි කියලා. මම සෙනඟින තැන් වල ඉතල නෙවෙයි ලයිසන් කරන් තියෙන්නේ. මම ලයිසන් කරන් තියෙන්නේ සෙනඟ නැත්තන් වල. ඒ නිසා මට ඩ්‍රයිවිං පෝස්ට් එකක් ඕනේ සෙනඟ නැති පාරවලුත් එක්ක කියලා. හම්බ වෙන්නේ නැහැ. එදාට ලෑස්ති වෙන්න ඕනේ ලයිසන් එක ගත්තට පස්සේ පොලක් මැදින් ගෙනියන්න සෙනඟ තැනක ඉන්න තැනක ගෙනියන්න එම කරලා කරලා කරලා යනකොට තමයි අපි පළපුරුදු රීදුරෙක් වෙන්නේ. ඒ නිසා මේ sannivedana පහළ වීම පොදු ප්‍රකාශයක් වශයෙන් කරන්න පුළුවන් සතියේ පවත්වාගෙන යන විට නම් භාවනාවේ දියුණුවක් නැත්නම් වැඩි අභියෝගයක් සූදානම් වෙලා ගියොත් දැන් කායනුපසන වේදනානුපසන දෙකටම පුරුදු කරනවා කියන තාක්ෂණික වචනේ පාවිච්චි කරලා. මේකල් අපි කායනුපසන කර කර හිටියේ හුස්ම දැන් වේදනාව දැනෙනවා. ඒ සමාහතර කායනුපසන සමග සංඥා එන්න පටන් ගන්නවා. සමහරෙකුට සංස්කාර එන්න පටන් ගන්නවා. ඒ කොයි එක වුණත් නාම ධර්ම මේක සියුම් අර පළවෙනික සාර්ථක වීමෙන් ඇතිවෙච්ච ඉන්ද්‍රයන්ගේ ප්‍රණීත භාවය තුළ මේ සියුම් අභියෝගයට අපි යනවා. ඒක මේ උපමාවකට කියනවා නම් තව එකක් මේ හොඳට සමබරව ගෘහපකරණයක් ලී මේෂයක් පුටුවක් හදාගත්ත කෙනා ඒ සම්පූර්ණ වද්දලා ඉවර කරලා කැටයන් කොටනවා. කැටයන් කොටනකොට අයිට් වැඩි ගොඩාක් වෙලා යනවා. හැබැයි වටිනාකම බොහෝම ඉහළ යනවා. ඒ නිසා කැටයන් කොටන එක ලීය වද්දලා සමබර කරනවට වැඩිය බොහොම සියුම්. එතන ලාලිත්‍යයක් අවශ්‍යයි, එතන සම්බර භාවයක් අවශ්‍යයි, අනිතක මට සිලුටුකම අවශ්‍යයි. බොහෝම පුංචි වර්ග අඟලෙන් අඟලට සතිය යොදවන්න වෙනවා. පිහි පිටලා තමයි පොලිෂ් කරන්නේ. මේ කැටයන් කොටන්නේ. කැටයන් කෙරුවට පස්සේ නිකන් තියන්නද බෑ පොලිෂ් කරන්න ඕනේ. එතකොට බහණ්ඩේ වටනාක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේ තමයි අර කායනුපස්සනාවේ ගොරෝසු වැඩ කරලා ගත්ත සතිය. තව ඉස්සරහට යන්න හදනවා නම් වේදනානුපස්සනට යන්න බොහොම සියුම්. හැබැයි එතකොට සතිය විවිධ දුෂ්කරතා යටතේ නැත්නම් විවිධාංගීකරණේ වෙලා වැඩ කරන්න පටන් අර ගන්නකොට මේ සතියට අහුවෙන විශේෂේෂ්ඨ වැඩි වෙන්න පටන් ගන්නවා. දේශය අනුව වැඩි වෙනවා, කාලය අනුව වැඩි වෙනවා, සමාජික තත්ත්ව අනුව වැඩි වෙනවා. ඉතින් මේක අන්තිමට ਸਰවඥතා ඥානෙ දක්වාම ගෙනියලා තමයි නැතර කරන්නේ. මේ පුංචි දෙකකින් පටන් ගත්තට සාමාන්‍ය රහත් බව, පසේබුදු බව, සම්මා සම්බුද්ධත්වයේ දක්වම අසීමිත වර්ධනය සිද්ධ වෙනවා. ඕන තැනක නැතර කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ භාවනා මගින් ව්‍යාපාදේ දුරු කරගන්න ආයුරු අප කෙරේ කරුණාවෙන් පහදා දුන මැනවි. මේක අහලා තියෙන භාවනාවෙන් නමුත් සර්වඥාන්සේ ක්‍රම තුනකට පෙන්ලා තියෙනවා. සීලය මගින් සමාධි භාවනා මගින් ප්‍රඥා භාවනා මගින් කියලා. ඉතින් සීලේ මතින් කාන ව්‍යාපාදෙන් අතගෙන තමයි දැඩි අදිෂ්ඨානයක් ගන්න මම මමත් පණ ඇති සතෙක් මම ඊට පස්සේ තව සතෙක් මරන්නේ කියලා. තව සතෙක් මරන්නේ අපි අනිවාර්යයෙන්ම ව්‍යාපාදෙන් තමයි. ඒ වගේම මමත් මහන්සිලා හම්බ කරන මිනිස්සෙක් තව කෙනෙක් මහන්සිලා හම්බ කර වස්තුවක් මම පැහැර ගන්නෑ. අන්සතු වස්තුවක් ගන්නෑ. මේවා සීලයෙන් කරන කායික වශයෙන් කරන අදිෂ්ඨාන මතින් කරන ව්‍යාපාදයේ අනහිටවීම නැත්නම් පරසෝචන කතා කිරීම ඒ වගේම රළු වචන කතා කිරීම මේ හුඟක් වෙලාට ව්‍යාපාදේ නිසා සිදුවෙන්නේ. ඒවටත් අදිෂ්ඨානයක් ගන්නවා මම ඊට පස්සේ කතා කරන්නේ නැහැ කියලා. ආන මේක නිකන් හරියට මේ කානුවක තියෙන කුණු උදැල්ලකින් අරන් දානවා. උදැල්ලෙන් අරන් දැම්මට පස්සේ ඉතුරු වෙනවා කොන් වල උදැල්ල රිංගවගන්න බැරි තැන්. ඊට පස්සේ අපට සිද්ධ වෙනවා මේසෙන් දැන් දකුණ එකක් දාලා එව්ව අයින් කරන්න. එන්නේ මේක අයින් කරුවට පස්සේ තමයි කෙනෙකුට දෙවෙනි නීවරණ ධර්මේ ව්‍යාපාද නීවරණ ධර්මේ වැටෙහෙන්න පටන් ගන්න නැත්නම් වැඩ කරන්න පුළුවන් වෙන්නේ අර උදැල්ලෙන් අයින් කරන්න තියෙන කුණු තියෙද්දී ඒව අයින් කරන්නේ නැතුව කවදාකවත් බෑ භාවනාවකින් මේ සීලෙන් අයින් කරන්න පුළුවන් කෙලෙස් අයින් කරන්න. නිසා සීල ශික්ෂාවෙන් වීතික්කම මට්ටමේ තියෙන ව්‍යාපාදයේ අයින් කරපු කෙනා විතරයි සුදුස්සෙක් වෙන්නේ. ඊට වැඩිය සියුම් අලපුරලේ මේ මුල් එකතු වෙලා තියෙන ව්‍යාපාදයේ අයින් කරන්න නැත්නම් නිවර්ණ ව්‍යාපාදයේ අයින් කරන්න ඒක සඳහා සරුවත් යන්සේ දේශනා කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි වෛර නැතිකම. අවේරෝ හෝමි එච්චරයි. මෛත්‍රී කියලා වෙන වචනයක් ਸਰවඥයන්ස පාවිච්චි කරන්නේ නැහැ. ਸਰවඥයන් පාවිච්චි කරන්නේ වෛර නැතිකම. ව්‍යාපාද නැතිකම. මොකද ඒ තරමටම අපි දවස ගත කරන්නේ ද්වේෂය. ඒක බැලු බැලමට පේන්නේ නැහැ. නමුත් මුළු දවසෙම ගත කරන්නේ එහෙම නැත්නම් මේ ලෝකායත හැම විෂයක්ම ද්වේෂ පදනම් කරලා තියෙනවා. ලෝකෙ තියෙන විශේෂ ශාස්ත්‍ර තියෙනවානේ. එකම විෂක්වත් නැහැ ද්වේෂ පදනම් කරලා නැති මොකද හේතුව අපිට මේ ලෝකායත විෂයන් නිර්මාණශීලීත්වය සහ ප්‍රගතිශීලීත්වය අවශ්‍ය වෙන්නේ වර්තමානයේ හොඳ නැති නිසා වර්තමානයේ ද්වේෂයක් නැත්තම් කවදාකවත් අපි අලුත් නිර්මාණ කරන්නේ අලුත් ශිල්ප ඉගෙන ගන්නෑ වර්තමානයේ අපි පිළිලා නම් අපිට අමතර මුදල් හොයන්න ඕන මොකක්වත් නැහැ ආරසාවක් ඕනෙත් නැහැ ශිල්ප ඕනෙත් නැහැ නිසා අපි ඉන්නේ පුදුම විදියට වර්තමාන මොහොතේ ද්වේෂ කරගෙන ඒකයි අපිට සතිය පිහිටවන්න බැරි. ඒකයි අපිට අප්‍රමාදී වෙන්න බැරි. ඉතින් ඒ නිසා අපිට හරියනවයි කියලා තියෙනවනේ මේ ලෝකායත විශ්යන් හරිනවා, සල්ලි හම්බ වෙනවා, ජනප්‍රියතාවය ලැබෙනවයි කියලා. ලැබෙන්න ලැබෙන්න මේ ද්වේෂයට පොහොර වැටෙනවා. අපි දන්නේ නැතුව පොහොර වැටෙනවා. අපිට හිතෙන්නම් අපි එන්න එන්න මුරුදු මෙලෙක් කෙනෙක් බාටපත් වෙයි කියලා කවදාවත් නැහැ. ඒ නිසා ව්‍යාපාදය පදනම් කරගත්ත ව්‍යාපාදය ආහාර කරගත්ත ජීවිතයක් අපි ගත කරන්නේ. ඒකේ පිටතට යන ව්‍යාපාදේ තමයි අපි ඔය ධර්මවලට මේ සලකන්නේ. නමුත් අභ්‍යන්තර තියෙන ව්‍යාපාදේ තමයි මානසික කායික සෑම රෝගයකටම හේතුව. බටහිර වෛද්‍ය විද්‍යාව පැහැදිලිවම සඳහන් කරනවා සියලු මානසික රෝග වලට හේතුව ද්වේෂය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඇතුළත රෝග වලටත් හේතුව අස්ථාන කෝපෙම තමයි. ඒ ඕනම වෛද්‍යවරයෙක් දන්නවා රෝගයක් ඇති වෙන්නේ අස්ථානකෝපයක් නිසා වැරදි විදියට මේ අර්ථකථනයක් දීලා සැක කරලා කවුරු හරි කෙනෙක් සැක කරලා මේ කරගෙන යන වැඩේ නිසා අපි ලෙඩ වුණාට පස්සේ අපිට හිතෙන්නේ මේක මේ द्वේෂයේ සෙල්ලමක් කියලා. ඒ නිසා ලෙඩ රෝග පැත්තෙන් බැලුවත් ලෝකායත විෂයන් අරගෙන බැලුවත් මෙව අතර තියෙන මේ එකිනෙක පරයා යන ගතිය ලෝකායත විෂය එනකොටම ඊර්ෂ්‍යා වෙනවනේ. ඕන කෙනෙක් මේ සාසනික වශයෙන් ගන්නවා නම් ওই පිරිවෙන් වල අධ්‍යාපන ආයතන වල බෙලි කපා ගන්න. පාස් වෙන මනුස්සය දැක්කොත් අනුස්සය කොක්ක ගහලා ඉවරයි. ඒක මේ මානසිකයි. තිරස්චාන ගත්තට පල්ලෙහාට ඊටත් එහා ඉගෙන ගන්න මනුස්සයට අනිකින ඊර්ෂ්‍යා කරනවා. ඒ මොකද මේ ලෝකායත විශ්ේ තියෙන කුට්ටිය කඩා ගන්න තමයි. ඉතින් කුට්ටිය කඩා ගන්නකොට වැඩි එකක් කඩා ගන්න එක නම් 200ක් කරනවා. ඉතින් ඒක නිසා අපි මේ කරන්න හදන්නේ හොතෝදා මඩේ දමන දෙමිල්ලක් තමයි. ඒ නිසා මෛත්‍රී භාවනා කළත් ගත කරන්නේ ලෝකායත විශේ නම් අපි මේ අසුචි පණුවෙක් සුද්ධ වෙන්න කතා කරනවා වගේ තමයි. නමුත් ඒක ඉවර කරන්න තියෙන ක්‍රමය තමයි විපස්සනා ක්‍රමේ ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් දකින්න එක අපේ හිත කැමති නෑ ඒකට. අපේ හිත කැමති නෑ මම මේ වැඩ කරන්නේ මේ ජවය ගන්නේ මේ වැඩ සේරම කරන්නේ එක්ක කාට හරි ගහපා දෙන්න එහෙනම් ඒකට තියෙන ඒක මාන්නෙන් අරට වැඩිය උසස් කරලා පෙන්වන්න එහෙනම් මම ලොකුයි කියලා පෙන්වන්න මේ උඟව දෙනකට ප්‍රධාන වශයෙන් අර භවතණ්ණා විභවතණ්ණා දෙක අතර තියෙන සියුම් පටලවිල්ල වැඩ කරනවා ඒක නිසා ද්වේෂ ව්‍යාපාදයේ දකින්න විපස්සනාවෙන් හිතේ වංචනික ගති, ෂටගති, මායාවී ගති පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ෂටගති, මායාවී ගති පිළිබඳ වංචනික ගති පිළිබඳ හැඟීමකින් තොරව අපි භාවනා කරාට ඒ කරන හැම භාවනාවකදීම මිත්‍ර ප්‍රතිරූපකයක් මිත්‍රෙක් විදිහට හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. Tamanට සුබ සාධනයි කියලා අපි හඳුනාගෙන තියෙන්නෙම කෙලස් ගොඩකට. ඒ නිසා විපස්සනා පැත්තෙන් ව්‍යාපාදේ ව්‍යාපාදේ විදිහට දකින්න හාස්‍ය අවශ්‍යයි. මේ භයානක දෙයට hina වෙන්න ඕනේ. අනුන් නෙමෙයි. අපි දවසකට කොච්චර පිහින් යන ගන්නවද කියලා. සර්වචන්දි සඳහන් කරලා තියෙන වේදනාවක් එනකොට වේදනා චෛසිකය කියලා කියන්නේ දුක් වේදනාවක් නම් උන්වහන්සේ කියලා තියෙන එක ඇත්ත වශයෙන්ම උලක් තමයි කියලා. අමාරුයි උලක් කනට. නමුත් එතනම දෙවෙනි උල ඇනුනොත් නම් දරන්න බෑයි කියලා තියෙනවා. දෙවෙනි උල කියලා කියන්නේ අර වේදනාවට ඇති ද්වේෂය. ඉතින් අපිට පුළුවන් වේදනාවක් ආවට පස්සේ ඒක වේදනාව වේදනාවක් වශයෙන් බලලා ඒකට ද්වේෂ නොකර ඉන්න එහෙමනම් අපිට වේදනාවන් උපස්සනා කරන්න පුළුවන්. දැන් අපිට වෙන්නේ මොකද්ද වේදනාවක් එනකොටම මේක එnde ඉස්සර වෙලා ඒ ඒ ඊට ඒක වහයලාගෙන එන වේදනාවට ද්වේෂය එනකොට ඒක හිතෙන්නේ මේ ශරීර ආරසක මේ ආරක්ෂක යන්ත්‍රයක් විදිහට වගේ. ඒ නැත්නම් මේ මම බලන්නේ නැත්නම් කවුද මේවා බලන්නේ? ඉතින් මගේ සුභසිද්ධිය පිණිස මම වෛර කරන්න ඕන කියන වගේ පදනමක් තියෙන නිසා ව්‍යාපාදේ ව්‍යාපාද වශයෙන් දකින්නවා කියන එක මට නම් හිතෙන්නේ හාස්‍ය තුලින්ම කරන්න ඕන කියලා. රණ්ඩු කරලා යුද ප්‍රකාශ කළා නම් මෑත් එක වැඩ කරන්න බෑ. මොකද ද්වේෂය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා ඔය මේ ධම්මානුපස්සනා වගේ ප්‍රතිපට්ඨානෙ පෙන්නකොට සන්තං වාජ්ජත්තං කාම ව්‍යාපාදං සම්ත්‍රිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති තමන්ගේ හිතේ ද්වේෂය තියෙනවා නම් මගේ හිතේ දැන් ද්වේෂය තියෙනවා කියලා දැනගන්න කියනවා අයින් කරන්න යන්න එපයි කියනවා. අයින් කරන්න ගියොත් ණයාපේන හතක් එනවා. ද්වේෂය ද්වේෂ වශයෙන් දැනගන්න. ඒක දැනගන්න නම් අනිවාර්යයෙන්ම අපේ හිතන වංචනික ගති, අපේ හිතේ තියෙන ෂට ගති, මායාවී ගති හොඳ ලස්සනට තේරුම් ගන්න ඉතින් මේ නිසා මේක කෙනෙකුට ඒත්තු ගන්නට යනකොට ඒ පුද්ගල ઈચ્છාවංගත්වයටපත් වෙනවා. මම එච්චරම ෂට කෙනෙක්ද මම එච්චර මායාවී ගති කෙනෙක්ද මම එච්චර වංචනිකද කියලා අපි කැමති නෑ මේ පෙන්නට නම් සරුවචනාංශයට අර හරහ පේන නිසා කාය කාගෙත් මල්ලේ කිල්ලෝටයක් තියෙන හැම කිල්ලෝටෙම වහුණු තියෙනවනේ. එතකොට සරුවචනසේ දන්නව කවුරු කොහොම කරුවකත් ඕක කොහොම තමයි කියලා මේ යෝගාවචරය කියලා කියන්නේ අපි එකිනෙකාට වසන් ගන්න හදන්නේ නෑ. අපිට ද්වේෂය එනකොට ද්වේෂයේ බව ද්වේෂය වර්ධනය කරන්න යන්නෙත් නැහැ. දැනගන්න එකම නැත්තම් ඒ ද්වේෂයට මුහුණ දෙන එක ඒක තමයි මේ බුදුජානනාසේ දකින පළවෙනිම වූත් ලේසිම වූත් ඍජු වූත් මාර්ගය එන්නකොටම ද්වේෂයේ ද්වේෂී වශයෙන් දැනගෙන අපිට උගන්වන්නේ පන්තියේ සදාචාරයේ ද්වේෂයනකොට අහංගන්න කියලා. ඉතින් එතකන් ඒක කුණු මුලට යනවා කුණු මුලට යන්න යන්න කුණු හැදෙනවා. විස වායු ඇති කරනවා. බුදුරජාණන් කියන්නේ ඒක ප්‍රකාශ කරන්න කියලා අවුවට ඇදලා දාන්නේ කියලා. ද්වේෂය ආපු ගමන් හංගන්න එපා. හංගපු ගමන් බෝ වෙනවා, වැඩෙනවා. එළියට ඇදලා දාන්න කියලා. ඒකට මේ සෑහෙන රැඩිකල් වාදී වෙන්න ඕනේ. ගඟ දිගේ ඉහළට පීනන ආකල්ප තියෙන්න ඕනේ. බොහෝම විප්ලවවාදී වෙන්න. විප්ලවීය ගතියක් ඕනේ. තමන්ගේම ද්වේෂය දැක්කට පස්සේ ඒකට hina වෙන්න. තමන්ටම තරහක් ඇවිල්ලා තියෙනවා කවුරු හරි පිළින් දැකම කෙලින්ම කතා කරලා කියන්නේ උඹේ මූණ කැතයි. එහෙම නැතු අනේ හරි ලස්සනයි අනම්මනම් ඒ ආලොප්පන ලාලප්පන ചാටු කතා කරන්න ගත්තාම වෙන්නේ දෙකම පැටලෙනවා කෙලින්ම මූණ කතා කරලා කියන්න ඔතන ওই ওই නඩුව ඔතනින්ම ඉවරයි. නොද්දකින් නොපතන් නොදොමකින් උඹේ පාමට කියලා කෙලින්ම කතා කරනවා ඉවරයි. ඒක මේ මේ භාවනා ජීවිතවල කලාතුරකින් කරන්න පුළුවන්. නැත්නම් අපි කරන්නේම අර කපන්න බැරි අත ඉඹින එක තමයි. ඉතින් දිගට එක සංසාරයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි අපි දිගටම විශේෂයෙන්ම අපිට තද බල ද්වේෂය තියෙන මාත් එක්ක සහ මගේ ආසන්න කට්ටියත් එක්ක. අපි ප්‍රේම කරනවා කියන කට්ටියත් එක්ක තමයි ද්වේෂය තියෙන්නේ. ඉතින් ඒක කෙලින් මූණට කිව්වොත් එහෙම හෙට බත් කන්න හම්බෙන්නේ නැහැ. දාහන ටිකවත් දෙන්නේ නැහැ නේ කවුරක් ගන්න. ඉතින් අපි එයා හොඳයි හොඳයි කිය කිය ඉන්නවා. ඉතින් මේ රැවටිල්ලේ කවදාකවත් කෙලවරක් නැහැ පුදුමාකාර මොණිච්චාක් තියෙන අර ගැහණුන්ට 64ක් තියෙනවා කියලා කිව්වා මම දන්නේ පිරිමින්ට 65ක් ඇති එක එක්කත් නැහැ ගැලවිලා ඉන්නේ අපි හැම කෙනාම කරන්නේ එකිනෙකාට මේ මාව මාව මවපෑම ද්වේෂය තියාගෙන නැහැ කියලා පෙන්වන්න හදනවා මේකෙන් ද්වේෂයක් එන අපේනවනේ ස්වාමීන් වහන්සේ දැන් දේශේ ඇති වෙන්නේ ඒක ප්‍රධාන වෙන්නේ ලෝභය නේද? මේ ඕබස්කම නිසානේ දේශේ ඇති වෙන්නේ. ඔය ඒක අභිධර්මයේදී නැත්තම් ඔය මේ ජීවපොලකදී ප්‍රශ්නේ මතු කරනවා බුදුරජාන් වහන්සේ සංසාරේ පැවැත්මට තියෙන එකම හේතුව පිට තියෙන රාගය. ද්වේෂය නෙවෙයි. නමුත් අපි දන්නවා දවසේ අපේ පටලවිලි ගොඩක් වෙන්නේ ද්වේෂයෙන්. ඇයි මේ ද්වේෂයේ ගාවලාවක් නැතු බුදුහන්සේ පිට තියෙන ආසන්න හේතුව තණ්හාව. ඈත තියෙන හේතුව අවිද්‍යාව. ද්වේෂය පෙන්ලා නැහැ. එතන වේදනාපච්චය තණ්හා එතන තමයි අපි මේ සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ. වේදනාපච්චය මේ මේ පටිගේ හරි ද්වේෂය හරි කියලා එතන නැහැ. අපි දන්නවා සුඛ වේදනාවට තණ්හාව කියන එක ඒක අපිට විස්තර අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් සුඛ වේදනාව විතරක් නෙවෙයි නේ වේදනාව කියන තුන් කොටසක් තියෙනවා. අදුක්කම සුඛ වේදනාව, දුක්ඛ වේදනා. දුක්ඛ වේදනාවට තණ්හාව කොහොමද එන්නේ කියලා. ඉතිකට ඒක ලස්සන උත්තරයක් දෙනවා. දුක් වේදනාවක් එනකොට අපි ටික දුක් වේදනාවක් වෙන්නේ මේට වැඩිය සැප වේදනාවක් පිළිබඳ ඇති කැමැත්ත නිසා. පොඩි දරුවට එහෙම විකල්පයක් නැති නිසා පොඩි දරුවට දුකක් ආව සැපක් ආව තුර තේරෙන්නේ අපිට තියෙනවා. දැන් මට මෙයා ගෙනල්ලා ඉන්දියාප්පම් පූජා කරනවා. මම දන්නවා මෙයා ආවනම් මට බුරියානි පූජා කරයි කියලා. එහෙමනම් මම මෙයාට දක්වන්නේ දික්කෙච්ච මූණක් තමයි. මේ මිනිස්සයා අරයට එන්න දෙන්නෙත් නැතුව ඇවිල්ලා ඉන්දියාප්පම් පූජා කරන ලොකු උවමනාවක් තියෙනවා. හැබැයි මම දන්නවා මෙයා නාවනම් මට හම්බෙන්නේ ඊට වැඩිය හොඳ එකක් කියලා. ඉතින් මට මේක පිළිබඳ තියෙන ආශාව කොච්චරද තියෙනකොට මේකට යනවා පෙනුවෙන් නම් ඉන්දියාප්පට නොදකින් කියන්න බෑ. නමුත් මම දන්නවා මේ මනුස්සයා මේ අවස්ථාව පැහැරගන්නේ මගේ මෙන්න මේකට කියලා. ඒ නිසා අපිට හැම द्वේෂයක්ම හැම දෙයක් පිළිබඳව එපාකම ඇති වෙන්නේ ඊට වඩා හොඳ දෙයකට තියෙන අතීනෙන් තියෙන අපි මේ යටිහිතෙන් තියෙන මන අපේ නිසා. ඒ මන අපේ නිසා අපි වර්තමානයේ ද්වේෂ කරනවා. හැබැයි ඒ ද්වේෂ කරන්නේ තම නොලැබිච්ච යමකට තියෙන ආසාව නිසා. ඉතින් මුළු දවස පුරාම අපි ඉන්නේ උතන. වර්තමානයේ ප්‍රේම කරනවා නම් අපි ඒකට කියනවා සතිය කියලා. වර්තමානයේ ගත කරනවා වර්තමානෙත් එක සතුටින් ජීවත් වෙනවා කියන අප්‍රමාදයේ සතිය කියලා. අපි කවදාකවත් මෙහෙම උත්සාහයක් කරුවේ නැත්නම් ස්වභාවයෙන් සතියට යන්නෙම නැහැ. අපි හැම වෙලාවෙම ලැබිච්ච දෙයට වැඩිය වෙන හොඳ එකක් ගැන අපේක්ෂාවක් තියෙනවා කියලා කියන්නේ ඒක සමහර කියනවා නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය අභිවෘද්ධිය අනම්මනම් කියලා කොයි එක කෙරුවක්වත් ඒක නම් ඇත්ත නමුත් මෙතන ද්වේෂයක් තියෙනවා ඒක නිසා කියනවා ඉටිපන්දමක් පත්තු කළා මේසෙක තියන්නේ කියලා කියනවා පහනක් පත්තු කළා තියන්නේ කියනවා ඉටිපන්දම ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ මොනට හේව නැල්ලක් දාගන්නේ පහනක් පත්තු කරලා තියන කියන පහන ඉස්සල්ලාම කරන්නේ කාලෝකේ කරන්න ඉස්සල්ලා කාමරේ තමන්ගේ මුලට හේවණල්ලක් ඇති කරගන්න. ඒ නිසා වර්තමානයේ හැම වෙලාවෙම අසන්තෘප්තතාවයක් අපේ ළඟ තියෙනවා. අතෘප්තිකර තත්ත්වයක් තියෙනවා. මොකද මීට වැඩි යමක් ගැන අපේක්ෂාව කියන හීනේ නිසා. ඒ හීනට යම් තාක් ප්‍රේම කරනවාද ඒ තාක් මෙතෙන් හේවණල්ලක් අහගන්නවා. ඒ නිසා මේක හරිය ලස්සන විසම චක්‍රයක් කරකැවෙන්නේ. ඉතින් ඒක නිසා මොග්ගුප් භාවනා ක්‍රමයේදී කියනවා තණ්හා පච්චා වේදනා සැප වේදනා වලට නමුත් වේදනාවක් වේදනාපච්චය තණ්හා සමා වෙන්නේ වේදනාපච්චය තණ්හා වෙලා තියෙන දැනට තියෙන වේදනාව හොඳ නැත්නම් ඊට වැඩිය හොඳ වේදනාවකට තියෙන තණ්හාව නිසා භාවනා දෙක කරන හදන්නේ වේදනාපච්චය පඤ්ඤා වෙන්න හදනවා කොහොමද තණ්හාව එන්නේ කොහොමද වේදනාව එන්නේ කියලා එන්නකොට දැක ගන්න සුළු ගතිය ආවොත් එතනින් පුරුක කඩනවා. එතනින් මේ ද්වාදසාකාර දන්වලේ පුරුක කරලා දානවා. නිසා වේදනාවක් එන හැම තැනකදීම එන්නේ හුඟක් වෙලාවට දුක් වේදනා, ද්වේෂ සාගත දේවල්. ඒකට හේතුව අපි නිතරම ජීවත් වෙන්නේ මේට වැඩිය හොඳක් මට මං වගේ එහෙව් පොරක් මට මේට වැඩිය මෙහෙම සලකන්න මට මේට වැඩිය දේවල් ඕනේ. මට මේක ඕනේ. ඉතින් අයිතිවාසිකම් සඳහා සටනයි. අතපය විසිකර කර ඉල්ලන එක තමයි වැඩි. දරුවෝ දෙමාපියන් විරුද්ධව හටන් කරනවා. ශිෂ්‍යයෝ ගුරුවරුන්ට විරුද්ධව හටන් කරනවා. ලෙඩ්ඩු උපස්ථායකයන් විරුද්ධව හටන් කරනවා. රට්ටු රජුරවන්ට පිළිවඳ හටන් කරනවා. ඉතින් රජවරු කියනවා අනේ කෑ ගහන්න එපා දෙන්න පුළුවන් හරි ඔය දීලා තමයි තියෙන්නේ කියලා. අම්මලා කියනවා දරුවන්ට දෙමාපියෝ කියනවා අපිට දෙන්න පුළුවන් හරි දීලා තියෙන අනේ දරුවනේ කරදර කරන්න එපයි කියලා. ඒ වගේම ගුරුවරු කියන දෙන්න පුළුවන් උපරිම දැනුම දීලා තියෙන ඒ දරුවෝ ශිෂ්‍යෝ රණ්ඩු කරනවා. මේක ගුරුවරයෙක්වත් දරුවගේවත් දෝෂයක් නෙවෙයි. මේ සංසාරේ කියන විෂම චක්‍රය කැරකෙන්න බෑ වර්තමාණයට සතුටු වුණොත්. මේක විසම චක්‍රයක් කරකැන්නේ වර්තමානට අසතුට වීම තුල තමයි නිර්මාණශීලීත්වය එන්නේ වර්තමානයේ තියෙන අසතුට නිසයි අපි ප්‍රගතිශීලී වෙන්න හදන්නේ වර්තමානයේ තියෙන අසතුට නිසයි අපි අනාගත සැලසුම් හදන්නේ ඉතින් අපි ජීවත් වෙන්නේ අනාගත සැලසුම් මිසක්ක අපිට කවදාකවත් වර්තමානයේට ඇති අසතුට වර්තමානයේ තියෙන පෙළෙන ගතිය තවන ගතිය සතුටෙන් සාධාරණයෙන් බාර ගන්න බෑ අපි හිතන්නේ ඒක මේ කවුරු හරි මට කරපු අසාධාරණයක් කියලා ආණ්ඩුව හොඳ නැහැ, වැස්ස හොඳ නැහැ, අල්ලපු ගෙදර මිනිස්සු හොඳ නැහැ. කාට හරි දානවා. නමුත් වර්තමානයේ තියෙන මේ පෙළන තවන ගතිය සරුවචනසේ සඳහන් කරන උඹ එන්න ඉස්සෙල්ලත් ඕක ඕකමයි. උඹ ගියාට පස්සෙත් ඕක ඕකමයි. උඹ නිවන් දැක්කත් ඕක ඕකමයි. නිවන් දැක්කේ නැතත් ඕක ඕකමයි. එදාට ඒක දැනගත්ත දවසේ අපි තවදුරටත් පටිතද කරන්න යන්නේ. තවදුරටත් දැඩි සමීකරණ දාගෙන ජීවිතය හැඩ ගහන්න යන්නේ අපි මොන තටමැවිල්ල තටමැව්වත් වර්තමාන චිත්තක්ෂණේ තියෙන මේ පෙළෙන තවන ගතිය බුදු වුණත් ඔච්චරයි. එතකොට අපි කවදා හරි මේක බාර ගන්නවා. මේකේ මේක සුද්ධ කරලා හදන්න පුළුවන් කියලා හිතනොනම් ඒක අමු පිස්සෙක්. මේට වැඩිය මොනවත් කරන්න බෑ. හැබැයි නොකර ඉන්න බැරි නිසා අපිච්ච එකතු වෙනවා සම්මන්ත්‍රණ තියෙනවා විවස්ථා හදනවා ඔය අම්මා වෙන්න මම තාත්තා වෙන්න ඔයා බබා වෙන්න කියලා ඉතින් හැමදාම සෙල්ලංගේවල් හදනවා. ඕක සෙල්ලංගයෙන් එයාට දෙයක් නැහැ. ඒ නිසා වැඩියෙන් සැලසුම් කර නැත්නම් වැඩියම ජනතාවට විහිළු සපේනවා. හැබැයි සැලසුම් නැතුව ජීවත් වෙන්න බෑ මොකද අපි ළඟ තියෙන වර්තමාන වර්තමාන මොහොතේ අකමැත්ත ගොජ දාන්නේ පැහැවන්නේ පෙන දාන්නේ ওই සැලසුම් මාර්ගෙන් තමයි. ඒකෙන් පේනවා මේ මාසා කොච්චර ද්වේෂයෙන්ද ඉන්නේ කියලා. දැන් කුරුල්ලෙකුට එහෙම නැත්නම් රිලෙවෙකුට කිසිම සැලසුන්නේ නැහනේ. නිකන් කියනවා රිලව් වැස්ස වෙලාවට කට්ටිය එකතු වෙලා කල්පනා කරනවලු මචං මේ වැඩේ හරියන්නේ නැහැ. අනික හැම සතාටම කැදැල්ලක් තියෙනවා, බින්ගයක් තියෙනවා, ගයක් තියෙනවා. අපිට නැහනේ. දැන් අපිට අතපය හතරම වැඩ කරනවලු අපි කට්ටියම එකතු වෙලා ගයක් හදමු කියලා. ඉතින් එක්කෙනෙක් කියනවා මම ගේන්න ලී. අනිත් කෙනා මම ගේන්න පොල්ලතු. මම ගේනම් වැල්. ඉතින් කට්ටියම හැතලා වැස්සේ කට්ටියම එහෙන කතා කරනලු. පහලා ඉවරෙච්ච ගා එකේ චී ගාපුවාම සේරම කියන අනිත් දවසේ වැස්සටතලු මතක් වෙන්නේ එදා අපි ফুল සම්බන්තරයක් තිබ්බා. ගයක් හදන්න හිතුවා. ඉවරයි කියලා. බල්ලෝ කියනවලු අනික හැම සතාම වලිගේ පල්ලයට දාන්න එක පසපැත්තේ වහගෙන ඉන්නේ අපි විතරක් ඉලගෙන ඉන්නවා ඒ නිසා අපි කලිසමක් අඳින්න ඕනේ. අපි නගරවලට යනවා. උන් ඉඳපු ගාම වගේ කොන්ෆරන්ස් තියනවලු මේ අපේ හරි නෑ අපේ වැඩ අපිට හරියට මිනිස්සු බල්ල බල්ල කියලා බයිනවා. ඊට හේතුව වලිග උසන් නිසා පස්ස පේනවා. අනිත් එක නගර වලට යන නිසා කට්ටිය එකතු වෙලා වැස්ස වෙලාවට එහෙම හරියට සම්මන්ත්‍රණ කරනවලු කලිසම් අඳින්න. හැබැයි අසුචි පිටක ගඳ වැටිච්ච ගම කොහෙන් ගියාද දන්නේ සම්මන්ත්‍රණෙත් ඉවරයි. විවස්ථත් ඉවරයි, සේරම ඉවරයි. හැබැයි මම හිතනවා උන් සාධාරණයි කියලා. අපි මේ විවස්ථා ඕනටදී අල්ලගෙන ඉන්නවා. අපි හිතන මේකේ හොඳක් වෙයි කියලා. මේ පෙලිල්ලේ මේ තවන ගතියේ කවදාවත් මොකක්වත් වෙන්නේ නැහැ. නිසා සෙන් බුද්ධහමී කියනවා නිවන් දකින්න ඉසල කන්ද කන්ද තමයි. නිවන් දකින්න වෙලාවේ කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. නිවන් දැක්කට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. නිවන් දකින්න වෙලාවේ ධාතු මනසිකාරය හොයනවා. ඒක নানা ආකාර බලනවා නිවන් දකින්න දකින්න වෙලාවේ. නිවන් දැක්කට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. මේ දුක බුදුරජාන් වහන්සේට දුකමයි. රහත් උනත් දුකමයි. හැබැයි උන්වහන්සේ එකක් තියෙනවා. මේක නැති කළ හැකි කියන හැඟීම නැහැ. සැලසුම් කරන්නේ පටිසද කරගන්නේ සැලසුම් හදන්නේ උන්වහන්සේ දන්නවා මේකට මුණ දෙන්න තනන් අපිට මානසික ශක්තිය තියෙනවා. මුණ දුන්නාට පස්සේ ඉවරයි. එතකොට අපිට කවදාකවත් ද්වේෂ කරන්න දෙයක් නැත්තේ නෑ මොකද ද්වේෂ කළ යුතු වර්තමානයේ අපි ප්‍රේම කරනවා නැත්තම් සත්‍යමත් වෙනවා නැත්තම් අවදි භාවය ඉන්නවා. ඉතින් මේක මට මතකයි මේ ධම්මසංගණී අටුවාවේ ලස්සනට කියලා තිබුණා එක විදිහකට ඒක කියලා තියෙනවා මේ කාමභෝගී පෘ탁ජනයා. නැත්තම් ධනක් බණක් දානයක් සීලයක් මොකක්වත් නැති සාමාන්‍ය දිනදා ජීවිතයේ ජීවත් කරන කාමභෝගී පෘ탁ජනයට තියෙන එකම බන්ධනේ තණ්හාව තමයි කියලා ලෝකෙට. නමුත් යම් කිසි කෙනෙක් සිල්වන්ත වෙච්ච ගමන්ම තව දුරටත් යාට තණ්හා බාධාවක් එන්න ඊට පස්සේ දාන්නලා ව්‍යාපාදේ තමයි බාධා කරන්නේ. විනාට එන්න එන්න තද වෙන්න පටන් ගන්නවා. සීලේ වැඩි වෙන්න වැඩි වෙන්න තද වෙනවා. මේක හරිය ලස්සන වැඩක් තියෙන්නේ සමානුපාතිකයි. වැඩි වැඩි සීල් වලට යන්න යන්න කේන්තියක්. ඒ මොකද අරක අරකින් පොරොප්ප ගාලා හිර කරනවනේ. ආශාවල් ඉෂ්ට කරන්නේ නැතුව හිර කරුවට පස්සේ ඒක ප්‍රතිසද කරගන්නවා 8 කිලෝමීටර අණුවකට වැඩනට පස්සේ කිසි කෙනෙක් කිසි දෙයක් කරන්න ඉවසන්න බෑ. තමන්ට තමන්ගේ ඉවසන්නත් බෑ. පුදුම ද්වේෂයකට එන්න පටන් ගන්නවා. ඒ නිසා ආධ්‍යාත්මික ගමන හරියට මේ කඩු කිනිසි එකක් අරගෙන යනවා වගේ අතරේ යනවා වගේ කවදාකවත් කාටක සමාව දෙන්නෙත් නැහැ තමන්ට සමාව දෙන්නෙත් නැහැ පුදුම ද්වේෂයක් තියෙනවා. ඒක නිසා මේ පැවිද්දන් අතර හරීම ප්‍රසිද්ධයි ද්වේෂය. මං ගිහිල්ලා ඔය මේ BPS එකේ බණක් වබුරුමේ ඉඳලා ආපු ගම වගේ ගොඩින් මාත් යන ගහන ගිහිල්ලා ඉතින් මම මොකද මම අනුග්‍රහිත සූත්‍රයෙන් බණක් කිව්වේ කියලා උනට පස්සේ ඉස්සරහ හිටියා මෑණියරු හතර දෙනෙක් කවදාකවත් මම දැකලා දුන්නේ මේ මෑණියෝ කතා කරලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මං ඉපදිච්ච පොඩි කාලේ ඉඳලා පුදුම ආශාවත් වෙන මේ වගේ ගිහි ගියාතාලා ගිහලා පැවිදි වෙන්න ඒ වගේම හරිම සුන්දරයි මගේ ජීවිතේ. මොකද මම ගැටුමක් නැහැ මට උන තියෙනවා. ගිහි ගතල පැවිදෙන එක ඒක ඉෂ්ට වුණා. ඉෂ්ට වෙච්ච දවසේ ඉඳලා පුදුම තරහක් යන්නේ කියලා. එතෙන් එනකම් මම හරීම මේ సౌందර්ය කැමති මානව දයාව සහිත අනුකම්පාව සහිත මං ගැන සතුටුච්ච මිනිසෙක් මුත් පැවිදි වෙච්ච ගමන් ඉඳලා දැන් නම් තියෙන මට ආසලා මම එදත් ඔය කතන කියලා ඒ මෑණිවල්ලා ඉඹ ගන්න හිතුණා ඇත්ත කතා කරනවා. මම ඇත්තටම කිව්වා මෑණියෝ උඹ පුදුමාකාර වාසනාවන්තයි මේ කවුරක්වත් කියන්නේ. මේක තමයි සත්‍යය. අපි ඉල්ලන දේ හම්බෙච්ච ගමන් පුදුමාකාර ද්වේෂයකට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම කිව්වා ඕක ධම්මසංගණී අටුවාව මෙහෙම ලියලා තියෙනවා. සීලක පිළිටන් නැත්තාකල් අපිට තියෙන ප්‍රශ්නේ సౌందර්යය තමයි. ආශාව තමයි. තෘෂ්ණාව තමයි. මොකද කවදාරි පරිතද කරගත්තනේ මම මේ සීලක ඉන්න මම සතිය වෙන ඊට පස්සේ අපිට වෙන්නේ මුළු ලෝකෙම අපිට කරදර කරනවා ඒගොල්ලෝ දුස්සීලයි අපිට සලකන්නේ නැහැ කියලා ද්වේෂිනෝක දැනගන්න ඕනේ. දැනගත්තට පස්සේ වෙනවා ලෝකෙ වෙස්පෙරිලා නැහැ. අපේ වෙස්පෙරිලා තියෙන්නේ අපි පරිස්සම් වෙන එකයි තියෙන්නේ. ඒ නිසා ඉදිරියට යන්න යන්න භාවනා ජීවිතේ පුළුවන් තරම් නිහතමානී වෙන්න. නැත්නම් ඇඟට නොදැනි අපි අඳිනවා. මමත් පොරක් කියලා. මමත් දැන් සිල්වන්තෙක්, මමත් දැන් සමාධිමන්තෙක්, මමත් ප්‍රඥාවන්තෙක් කියලා. ඒකට බෙහෙත් කරන්න බුදුන්වත් බෑ. හරිම අසරණ තත්වයකටපත් වෙනවා මේ දේවල් අපිට ලැබෙන්න ලැබෙන්න. නිසා පුළුවන් තරම් අපි ආශ්‍රය කරන්න ඕන කල්යාණ මිත්‍රයෝ වී කරල වගේ කිරි වදින්න වදින්න පල්ලෙහාට නැමෙන උණ ගහ වගේ උඩට යන්න යන්න ඔළුව පාත් කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නේ. ඉන්න තාක්කල් කවදාකවත් වෙන්නේ. අපිට එතකොට ද්වේෂය ආපු ගමන් hina වෙන්න පුළුවන්. මෙන්න ඔන්න මම උපයාගත්ත දේ එන්නේ එන්නේ එන්නේ වෙන්නේ මොකද්ද? ත්‍රිපුණටත් වැඩිය නුරුස්නා ගති පහළ වෙන්න පටන් ගන්නවා. පහළ වෙනකොටම කාට හරි කියලා දැන් අන් එන වෙලාව. ඉතින් අන් එනකොට ඉතින් කාටද ඇනලා බලන්න හිතෙනවනේ. එතන කණින් ආපු කන මතක නැහැ අඟ ලොකු වෙනවා. ඒකේ මේ බොහොම ලස්සන විපස්සනා ගමනේදී පෙන්ලා දීලා තියෙනවා මේ මේ තැන්වලදී පරිසං වෙන්න පුළුවන් තරම් නිහතමානී වෙන්න කියලා. ඒ නිසා ව්‍යාපාදේ නැති කරනවායි කියන්නේ કોઈ හිතන තරම් ලේසි නෑ. හැබැයි ව්‍යාපාදයට ප්‍රේම කරන්න පටන් ගත්ත දවසේ ඒක ලෝකේ දින ප්‍රධානම විහිළුව බවට පත් වෙනවා. ඔය ලෝක බැංකුවට ගැහුවට පස්සේ කොන්ෆරන්ස් එකක් තියලා ඒගොල්ලෝ seven destructive emotions කියලා ලෝකේ විනාශ කරන්නා වූ තමන් විනාශ කරන්නා වූ සීලය විනාශ කරන්නා වූ ආවේග හතක් අඳුනගෙන හතට දක්ෂ මහත් දෙනෙක් ලව්ව පොත් හතක් ලියලා තියෙනවා ඒක ඔය ඇංග කියන එක ලිව්වේ ටූර්මන් කියන එක නා මිනිහා දාලාමත් එක්ක ඉතලා භාවනා කරන එකනේ එයා පෙරවදෙන් ලියලා තිනවා මේ I not angry with anger ever මම ඊට පස්සේ වෛරයට කවදාවත් වෛර නොකරන්නෙක් වෙම්වා වෛරයට වෛර කරන්න කරන්න කැපි කැපි යනවා. වෛරයට ප්‍රේම කරන්න ඕනේ. මොකද වෛරය හරියම නිර්මාණශීලී. වෛරය හරිය නිඳයන්න දෙන්නේ නැහැ. අවදි. අලුත් දේවල් හොයනවා. හැබැයි තමා විනාශ කරගන්න. තමන්ම විනාශ කරගන්න සුළු ගතියක් තියෙන වෛරයේ ලක්ෂණ දෙකක් අටුවාචාරින් වංශයෙන් පෙන්ලා දීලා තියෙනවා. අපි කෙනෙක් එක්ක තරහ වෙලා ගිනිගත් යකඩයක් අතර ගන්නවා ගහන්න. එතකොට මොකද වෙන්නේ? තමන් පිලිසෙන්නේ. එහෙම නැත්නම් අසුචි පිටක් ගන්නවා ගහන්න. ඒතකොට මොකද වෙන්නේ? එතන Taman කෙලසෙන්නේ. ද්වේෂය වගේ මුල කෙලසෙන ගතියක් තියෙනවා. හඳුන් කැලයක් වුණත් කමක් නැහැ. ගිනි ගත්තට පස්සේ අඟුරු වලින් ඇති වැඩක් නැහැ. ඒ වගේ තමයි ද්වේෂය ආවට පස්සේ අපේ தත්ත ඕනම වෙලාවක තර අපිට තරම් නොවන පහත් தත් වලට වැටෙන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය එනකොටම ද්වේෂයට වෛර කෙරුවොත් මේක එක නයාගේ පෙනේ කපනකොට පෙන හතක් එනවා වගේ වෙනවා. ද්වේෂයට ප්‍රේම කරන්න ඕනේ. මේක තමයි මෙතෙක්කල් මනුස්සයා පරිණාමය වෙන්න ස්වභාවික වරණයට ප්‍රධාන වෙච්ච හේතුව ද්වේෂය. ඒ ද්වේෂ නිසා තමයි අපි දැවිලා තියෙන්නේ මේ මුළු සෛලයක් සෛලයක් පාස RNA DNA පාස ගොනු වෙලා පිටු වෙලා තියෙන ද්වේෂය. ඔකට අගය කරනවා කියලා කියන්නේ මේ කෙලෙස් කියලා කියන්නේම ද්වේෂ ගොඩක්. මේක දිය කරලා අරපු දවසේ අපි අපි කවුද කියලා අඳුරන්නේ නැති පොඩි ළමාව යේ ඉන්නකොට තිබුණ ද්වේෂය නැති කතිය වගේ ගිය දවසට ඒක තමයි අපිට තියෙන මොකද්ද මේ ගැලවුම් මාර්ගේ එහෙම නැත්නම් විමුක්ති මාර්ගේ නිසා ද්වේෂ හරීම හොඳට ෆුල් charge වෙච්ච බැටරියක් වගේ හැබැයි කොන් දෙක ගෑවුනොත් ස්පාක් වෙනවා හරියට පාවිච්චි කරොත් වැඩ ගන්න පුළුවන් බුදුමාකාර ශක්තියක් තියෙනවා හැබැයි හරියට දැනගෙන වැඩ කරන්න ඕනේ එයාගේ තාලට වැඩ කරන්න දීලා බෑ දීපුවාම තමා හානි කරගන්න જાතියක් තියෙනවා. ඒ නිසා මට හිතෙනවා ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති කරගන්නත් එපා ටිකක් තියාගන්නයි කියලා. නැත්තම් ජී නිකන් ගෝවක කිසි ජොලියක් නැහැ ජීවිතේ. නිකන් සාමාන්‍ය ගෝවක තියෙන නිකන් ජොලියක් තියෙන ටිකක් ද්වේෂය තියෙන ඉඳපු ගමන් තද කරන්න තද වෙන්න ඕන. ඒ සපස්සෙක් හිටියා තපස්තරෙක් හිටියලු කැලේ සම්පූර්ණ සාන්තිදායකලු. ඉතින් ඒ ළඟ ඉන්න උඹහගේ ණයෙක් දැක්කලු අනේ මේ මිනිස්සයා උද්දේ ඉඳලා හැන්දෑවනකම් කවදාකවත් තරහ වෙන්නේ නැහැ. කියලා මේ හිතාගත්තලු කවදා හරි මමත් මෙතෙන්ට යන්න ඕන කියලා. නමුත් දවසක තපසර ළඟට යනකොට තපසර ටිකක් කලකොල වෙනවලු. ඉතින් ණය ළඟ ඉඳලා කලවර කරන්නේ නැතුව කොහොම හරි කරලා ගෞරතු ගානක් ඇදලා යාළුනා. ඉතින් ඇවිල්ලා දැන් තපසරත් එක්ක ඉන්නවලු ගානක් නැතුව පස්සේ ඉතින් ණය කිව්වලු මං වැඳලා කියන්නම් මයි ළඟ ද්වේෂය නැති කරන හැටි කියලා දෙන්න කියලා. ඊට පස්සේ කිව්වලු දැන් ඔබ මයි ළඟට එනකොට යම් ආකාරයෙන් මගේ බය නැති කරාද? ඒ වගේ උඹ ළඟට එන ළමයෙකුට නයා කියන බය නැති කරන විදිහට හැසිරියන් කියලා. ඉතින් කොහොමද කරන්න කියලාලු ගමට ගිහින් නෑ නෑ ඔය දර කන්න දෙන අම්මලත් එක්ක ළමයි එනවනේ. ඒ ළමයි ආපුවාම ඒ ළමයි ළඟට ඵලයයි අම්මා ආකාරයකටද ඒ ළමයට උඹත් එක්ක සෙල්ලම් කරන්න හිතන විදිහට. ඉතින් මේක හරි අමාරුයිනේ මොකද නයා දකින්නකොටම නම ඇහෙනකොටම කලබල වෙනවනේ. ඉතින් මෙයා කරලා කරලා කරලා කරලා ළමයි කියලා අලු කරගත්තා. දරකරන්න අම්මත් එක්ක ලාහු කරලා ඒ ළමයා ගිය ගමන් ණය ආිනවලු සෙල්ලම් කරලා. ඉතින් අම්මා එක දවසක් දැකලා උළු ඇත ගහගත්තලු මොනවද මේ කරන්නේ මේ විස ණය කියලා අම්මා බය වෙන්න එපා. ළඟට එන්න මං අම්මට කියලා දෙන්නම් කරනට මෙයා සැර කෙනෙක් නෙවෙයි කියලා. අනේ අම්මා ඊට පස්සේ ළඟට යනකොට ණයත් හිතාගත්තලු දැන් ඉතින් බබා යාළු කරගත්ත අම්මත් යාළු කරගන්න ඕන කියලා බොහෝම සුවදව හිටියලු. පස්සේ ටික දවසක් යනකොට අම්මත් යාළුනා. ඉතින් හැමදාම දැන් දර කරන්නේ අම්මයි තාත්තයි අම්මයි පුතත් එක්ක ශ්‍රී ලංකාවේ ඉඳලා දවසක් අම්මා දර කඩලා දර වලින්ට ලණුවක් හොයනකොට නැති වෙලා ණය අරගෙන තියලා දර මිටේ බැඳලා. අර කගේ ඇට ඇදිලා හැම ගිහිල්ලා පතුරු ගිහිල්ලාලු දර මිටේට බැඳලා. බැඳලා කැලේ අද්දරට ඇවිල්ලා ලියලා ඇරියලු. හරුදි ගැලවලු යන්නත් බෑ එන්නත් බෑ හැමත් ඇවිල්ලා ඇටත් බිඳිලා කාලයකට මොනවක්වත් කරගන්න බැරිනවලු සෑහෙන්න අමාරු ව්‍යාපාද නැති කරන්නේ කියලා උට තේරලා තියෙනවා. උඟා කාලයක් ඉඳලා ආය හොරිවිල එහෙම ගිහිල්ලා ඇට හදාගෙන ආය ගියලු තාපසකාවට. මොකද අර උඟ කාලෙකින් ආවේ නැත්තේ මොකද කියලා. ඊට පස්සේ කිව්වලු ඔබතුමා කියපු විදිහට මම යාළු වුණා පොඩි එකත් එක්කත් යනවා අම්මත් එක්ක යනවා අන්තිම රුණේ මොකද්ද අම්මා ධර්මයේ ඉඳලා බැඳයි කියලා. ඇයි මෝල් වහන්සේ තොට පෙණයක් තියෙන ඒ වෙලාවට බුම්බ පියකෝ කිව්වා. ඒකේ කොච්චර ද්වේෂය නැති කරත් පෙණේ තියාගන්න. අවශ්‍ය වෙලාවක් එනවා දඩඩස් ගල ගහන්න ඕනේ එහෙම නැත්නම් මේ නයින්ගෙන් දරබඳිනවා මිනිස්සු. ද්වේෂය 100ක් අයින් කරන්න එපා. පුළුවන් තරම් අයින් කරලා හදිස්සිය කරගන්න ටිකක් තියාගෙන ඉඳපු ගමන් නිකන් හරියට ලෑන්ඩ් මයින් එකක් පිපුරවාගේ භාංගල පිපුරව. ඉතින් ඒ නිසා මේ මේක නිකන් අර කිල්ලුවට තියෙන හුණු වගේ. හැබැයි ඒක Tamanට පුපුරව ගන්න නැති වෙන්න අනුරු පුපුරන තාලට තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. කතාවවල බලනකොට පේන්න තියෙනවා පිට පිටායට පේන්න තියෙනවා. දැන් මහකාශ්‍යප මහරතන් වහන්සේට ළඟට පැවිදි වෙන්න බෑ 10 ඒ දුතංග පහ 13 රකින්න කැමති නැති කෙනෙකුට. එයා කියලා තියෙන්නේ මයි ළඟට එනවා නම් පැවිදි වෙන්න. අරන් නිවාස වෙන්න ඕන, පින්නපාතික වෙන්න ඕන, ඒකාසනිකාංග වෙන්න ඕන වෙන කෙනෙක් આવොත් කියලා බෑ. ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද සාංශේ කාන්තා සමිතියේ සභාපති. හරි ඕන කෙනෙක් බණ කියණ්ඩයි උපාසිකාරාමයට යණ්ඩයි ඔක්කොම ආනන්ද සාංශය තමයි. ඒ නිසා ආනන්ද කාශ්‍යප මහරතන වහන්සේ ආනන්ද සාසයට බණ්ඩෝ උඹ කුමාරකෙක් කියලා. කොයි වෙලාවෙත් නොයා තැන් වලට යනවා නොයාඳු කට්ටිය ආශ්‍රය කරනවා කියලා. මේ ආනන්ද සාංශේ සාරිපුත්තු මේ මහා කාශ්‍යප මහරතනන්සට වන්දනා කරනවා මොකද බුදුන් වෙනුවට හිටියේ. නමුත් ආනන්ද සාංශගේ ගෝල බාලිකාව ඉන්නවනේ. ඒගොල්ල කෙලින්ම කසේ මහරජාන්සර බණ්ඩෝ අපේ නායක හාමුදුරන්ට කුමාරකවාදෙන් බයිමයි කියලා. ඉතින් කුමාරකවාදෙන් බැලලා කාශ්‍යප රජාන්සර ද්වේෂ කරලා සිවුරු අරින්න වෙනවා. ඉතින් ඒකකොට බලනකොට පේන්නේ කාශ්‍යප මහරජාන්සර ටිකක් හේන් යන ජාති චරිතයක්. ආනන්ද සාංශ කියලා කියන්නේ බොහෝම ආනන්ද සාංශ ඇත්තටම රහත් වෙලා තිබුණේ නැහැ. සෝවන් වෙලා තිබුණේ වෙන චරිතයක් බොහොම සුවද චරිතයක් කියලා. මේ ලෝකෙට පේන හැටි. ඇතුලෙන් බලනකොට අපි දන්නේ නැහැ මොකද්ද ඇතුලෙන් පිටතට යන ආකල්පය කියලා. ඒ නිසා හැම කෙනාගේම තියෙනවා ටෙම්පරමන්ට්ස් වගේ වෙනස්කම් වගේක් තියෙනවා. නමුත් තවත් භවයක් ඇති කරන විදිහට ඝන බහල නැහැ. ඒ වෙන් තව චරිත මේ ද්වේෂය ඇති කරන අවුල් කරන මට්ටමක නැහැ. නමුත් මේසෝ ආකල්ප මතින් తాවකාලික මති ඇති කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක දෙපැත්තටම යනකොට තමයි සම්මා සම්බුද්ධ කියන්නේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ Taman නිසා අනුන්ට ද්වේෂයක් එන එකටත් බුදුහාමුදුර වග වෙනවා. රහතන් වහන්සේට වග වෙන්න බෑ. රහතන් වහන්සේට පුළුවන්නේ අනුන් වෙනුවෙන් තමන් ද්වේෂ කරන්නේ නැහැ කියන එක වග වෙන්න පුළුවන්. මොන જાතික රොක්ක තරහ. නමුත් තමන්ගේ වැඩ නිසා මේ කෙනෙක් වරදොල වටහා ගන්නවා කියන එක වග වෙන්න බෑ. නිසා රහතන් වහන්සේ නමක් අරමුණු කරලා පව් කරන්න පුළුවන්. සර්වඥාන්සික හරි අමාරුයි. මොකද සර්වඥාන්සේ දෙන්නේ නැහැ කාටවත්. අනික් කෙනාගේ මනස සම්මාදිට්ඨියට දාගෙනම තමයි යන්නේ. ඒ නිසා ඒක අපිට විශේෂෝචර වෙන පැත්තක් නෙවෙයි සාසනයට අවශ්‍ය කරන වැදගත් ලක්ෂණක් එතන තියෙනවා. මේක මේ ගිය මේකෙදී ආපු ප්‍රශ්නයක්. ගිය මේ මේ ටික ඔක්කොම මම හිතන්නේ මේ ගිය පාරකේ තිබුණ ප්‍රශ්න පෙට්ටියට කවුරුද දාලා තියෙන්නේ. මම ඉතින් දිගටම හිටපු නිසා මම දන්නවා පරණ ප්‍රශ්න කියලා. මේ මේව ගිය පාර කියවන. මේක අලුත් එකක්. භාවනා කිරීමට ඉඳගෙන එසේ කරගෙන යෑමෙන් ටික වේලාවකින් එහාට මෙහාට පැද්දෙනවා මෙන් දැනේ. ඉරියව් මාරු කර නැවතත් පටන් ගත්තත් ටික වේලාවකින් එසේම දැනේ. මේට හේතුව කුමක්දයි කියා දෙනු මැනේ. මේක මේ මේ ප්‍රශ්නමයි වෙන විදිහකට මේ වර්ණගලා තියෙන්නේ. සතිය මඳ වේලාවකින් හොඳින් පවත්වාගෙන යනට යම් යම් සංවේදනා ශරීරයේ හටගනී. ඒ සංවේදනා කියන එක දැනීම වෙන්න පුළුවන් නැත්නම් වැනෙනවා, නලියනවා, ගැස්සෙනවා, පහ සැහැල්ලු ගතියනවා මේ කොයි එකක් වෙන්න පුළුවන් මේ ඔක්කොම යන්නේ කියන්නේ මේ වේදනා චෛතසිකයේ එක එක එක එක මේ ආකාර ඉරියව් මාර්කර නැවත හටගත්තත් ටික වෙලාවකින්ද එසේම දැනෙමේට හේතුව කුමක්දයි කියා දෙනු මැනවි මේකෙත් තහනේ මේට හේතුව වටහා දෙනු මෙන් ඉල්ලමි නමුත් මම ප්‍රශ්නේ ගන්නවා මම අහන්නේ මේ වෙලාවට කළ යුත්තේ මොකක්ද කියන එක විතරයි හේතු හොයනකින් අපිට වැඩක් නැහැ හේතුව නම් මූලික හේතුව අවිද්‍යාව තමයි නමුත් අපිට කරන්න තියෙන්නේ මේ වගේ පැද්දෙන් නලින ගතියේදී ආනාපානේ බලන්න පුළුවන් ද සතිය පවත්වන්න පුළුවන්. පවත්වන්න පුළුවන් නම් ඒව නැති වෙලාවේ පවත්වනට වැඩිය හොඳයි කියලා හිතා ගන්න. මේ මේ බාධාව තියෙද්දිත් හිත සැක කරන්නේ ප්‍රශ්න කරන්න යන්නේ ඇස් දෙක අරින්න යන්නේ භවනා නැත කරන්න යන්නේ මේ තියෙද්දිත් මට පුළුවන් ද නැතුවා වාගේ මේ වැනෙද්දි දඟලද්දි නැතු මේක ඉව නැතුවා වාගේ සතිය පවත්තන්න නැත්නම් මේ ආනාපානේ පවත්තගෙන යන්න පුළුවන් නම් ඒක හොඳ අභියෝගයක් වෙනවා. ඉස්සරහට එනකොට ඒ තමන්ගේ ශරීරයේ මේ මේ පෞරුෂත්ව ලක්ෂණ එහෙම නැත්නම් චරිත ලක්ෂණ අනුව විවිධ දේවල් මතුවෙන්න පටන් ගන්නවා. නෙසලි ඒකක්වත් ඇඟේ වදින්නේ නැහැ. ඒවා නිකන් මේ මේ හිතේ හොල්ම හුඟක් වෙලාවට. හැබැයි සමහරට ඇත්තටම ඇඟ වෙන වෙන ගතිය එන්නේ ඉඩ තියෙන බව බොහොම සුළුවට. ඒ වෙලාවේදී ඒක හරහා යෑමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒක ඉක්මවන්න. මේ මේ ප්‍රශ්න ඔක්කොම මේ ගිය පාරේ ඉතුරු වෙච්ච ප්‍රශ්න. කාට හරි සැකයක් තියෙනවා තමයි ලියෝ ප්‍රශ්නේ සාකච්ඡා වුණේ නැහැ කියලා. කොහොම අපි පැයකට පැයක පමණ කාලයක් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න සඳහා ඉතින් කාට හරි වෙන තියෙනවා නම් අවස්ථාව හැටියට මතු කරන්න ප්‍රශ්න කරුණාකර මතු කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. එහෙනම් ප්‍රශ්න නැත්තම් අපි අවසර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඊයේ පැහැදිලි කරා. එය තව පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කරනවා නම් අප හැමදෙනාගෙන් දැනගැනීම පිණිස උදාහරණයක් වශයෙන් අප පියවර තබනකොට ඒ පියවර පොළවේ ගැටීම දෙස සතියෙන් බලන්න කියලා කිව්වා. එතකොට අපේ කකුල් දෙක මාරිය මාරුවට එහෙම ඇවිදින ඉරියව්වෙන් යනකොට යම්කිසි ඒ කකුල් දෙක අතර එහා මෙහා යෑමක් වගේ වෙනව නේද කියලා දැනගන්න කැමතියි. ප්‍රශ්නේ පැහැදිලි දෙවෙනි කොටස තමයි වැදගත් ප්‍රශ්නේ. ඒ ටික ඒ කියන්නේ අපිටම පළවෙනිම දකුණු කකුල පොළවේ තබනකොට ඒ තබනවා තබනකොට ඒ පොළවේ ඇති වෙන ගැටීමේ දේ අපිට හොඳට දැනෙනවා. ඒකම වාගේම අපි අනික් කකුල අපෙන් එසවෙනවා. එතකොට එක මොහොතකදී දකුණු කකුලට ඒ දේ වෙනකොට තිබ්බ ඒ සිහිය ඒ මොහොතේම අනිත් පැත්තට යන්න ඕනනේ අවශ්‍යයි නේද? එතකොට අපිට එක තැනක රැඳිලා සමාධියක් වගේ ගන්න අමාරු ගතියක් තියෙනවා කියලා මට දැනෙනවා. ඔය ඒක ඇත්තටම ඊයේ දේශනාදී මට මතක නැතුණා මේ සක්මන් භාවනා සහ පරියංක භාවනා අතර වෙනස්කම් කීපයක් මාතු කරා. තවත් එකතුකළු මේ මේ කාරණාවට තමයි මහත්තයා ඉර ඇඳලා පෙන්වන්නේ ආනාපානය කරනකොට එක තැනක හිත පවත්වන්නේ සක්මන් කරනකොට හිත පවත්වන තැනත් වෙනස් වෙනවා. ඉතින් එතකොට ඒ සංකීර්ණ ක්‍රියාවලියකදී මෙතනින් මෙතෙන්ට සතිය මාරු වෙන්න ඕනේ කොතනද කියන එක පොතකින් දැනගන්නත් බෑ කරලා තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ වාඩි වෙලා ඉන්න එකට අපිට කරමුට ඉරියාපතයක් කියලා. පති කියන්නේ මාර්ගය කියන එක ඉරියව්වක් එක දිගට පවතිනවා. සක්මණේදී ඉරියාපත සංදි තියෙනවා. මේකෙන් මේකට යනවා මේකෙන් මේකට යනවා බර මාරු වෙනවා සතිය මාරු වෙනවා හැපෙන හැටි වෙනස් වෙනවා. ඒකට මේ ඉරියාපත සංදියේදී සතිය කඩා ගන්න නැතුව යන එක තමයි තියෙන අභියෝගය. උදාහරණයක් කියනවා නම් රිලේ රේස් එකදී බැටන් එක බිම දා ගන්න නැතුව හතර දිනක් එකතු වෙලා දිනන්න වෙන්නේ. පළවෙනි එකනා ලීඩ් එකක් අරන් ආවනම් ඒ ලීඩ් එක දෙවෙනි එකනට දෙනකොට ශිල්පීය ක්‍රමයට බැටන් එක මාරු වෙන්න ඕනේ. මාරු වෙන්නේ නැතුව එතනින් තක්කමුක්ක වුණා නම් දෙවන්නට ඒකෙන් අතිරේක ලාභයක් හම්බ වෙනවා. ඒ නිසා දුවගෙන එන එකන දකුණු අතේ බැටන් එක ගේන්න කියලා. ඊගාට දුවන්න යන එකන පිටිපස්සට වම තියාගෙන දුවන්න කියනවා. අරයා දුවන ගමන්ම අරයාගේ වම් අතට ගැහුවොත් එයා ඒත් එක්කම අරලා ගත්තා. ඒකෝට දිවිල්ල සිද්ධ වෙනවා. යාන්ත්‍රිකව බැටන් එක මේ අතින් මේ අතට එනවා. මේක මම හිතන්නේ ඔය ක්‍රීඩා තරඟ කරනකොට තියෙන දෙයක්. එහෙම නැතුව එතෙන් බැටන් එක වැටුනොත් මොකද වෙන්නේ? සම්පූර්ණ ලකුණු කැපෙනවා. අර ගෙනාපු ලීඩ් එක තියාගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට දැනගන්න වෙනවා වම් පායේ බර හැල්ලුවේකන යනවා, දකුණු පායේ බර ගන්නවා. නැත්නම් වම් පායේ තද වෙනවා, දකුණු පායේ ඉස්සෙනවා. එතකොට කොයි වෙලාවෙදීද දැන් මොන දෙයක් අරමුණු කරගෙනද සතිය මේකෙන් මේකට යන්නේ කියලා බැලුවොත් හරියට ආස්වාසේ නතර වෙලා ප්‍රස්වාසේ පටන් ගන්න ඉස්සලා තියෙන අර ગેප් එක හරහා හිත යනවා. ඒ ગેප් එකේ තමයි රහස තියෙන්නේ. නිවන තියෙන්නේ එතන. අපේ අපේ සතියේ ස්පර්ශයේ තියෙන ආස්වාද ප්‍රසආසේ වමේ දක්නේ. නමුත් හැම වෙලාවෙදිම මේ දෙකක් අතර අන්ධකාරයේ ගමනක් යනවා. මේක සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටර් එකකින් හොඳ වෙලා අස්සට පෙරලා දෙන්න පුළුවන් ප්‍රොජෙක්ටර් එකක් අරගෙන බලනකොට ප්‍රොජෙක්ටර් කියලා කියන්නේ චිත්‍රපටි පෙන්වනකොට ගන්න ප්‍රක්ෂේපණය කරන දෙයක් ඒ ප්‍රොජෙක්ටර් එකේ තියෙනවා මෙහෙම කෑම් එකක් මෙහෙම තියෙනකොට ආලෝකය ගමන් කරනවා මෙහෙම තියෙනකොට යන්නේ නැහැ ඒ නිසා කැරකෙනවා ඒක කැරකෙනකොට 150ක් වෙලාවක ආලෝකය යනවා 150ක යන්නේ නමුත් ඒක මෙහෙම කැරකුණාට වේගෙනකොට tire දිහා බලනකොට පේන්නේ දිගටම එළිය තියෙනවා. අනේ අන්ධකාරයේ එළිය පැවැත්වීමට අපිට භෞතික විද්‍යාව උගන්වනවා ඇහි තියනවා කියලා දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක්. සුදු අන්ධකාරයේ ඉඳලා කළු අන්ධකාරයකට සුදු එළියේ ඉඳලා කළු එළියකට යනකොට ඒ යෂ්ටි සෛල සුදු එළියට ශක්තිමත් ප්‍රතික්‍රියා ක්‍රියාශීලී කේතුසෛල කියන එක කළු අන්ධකාරයට වැඩ කරන්න ඉගෙන ගන්නවා. නමුත් තද ආලෝකේ ඉඳලා අන්ධකාරයට ගිය ගමන් යෂ්ටි සෛල ඉඳලා කේතුසෛල සඳහා මාරු ඒ වෙලාවෙම සිද්ධ වෙන්නේ අර යෂ්ටි සෛල වල ආලෝකයට පිච්චිච්ච ගතිය නිසා සුද පෙන්නාගට ටික වේලාවක් යනවා. ටිකක් වෙලා යනවා අපි අන්ධකාරයට පුරුදු වෙන්නේ. මේකට කියනවා දෘෂ්ටිය පැවැත්ම කියලා. ඔන්න ඕකෙන් තමයි වැඩ අරගන්න ප්‍රොජෙක්ටර් එක හදන වෙලාවේ. එක මොකද්ද කියන්නේ? තිරයක් පෙන්නලා අන්ධකාරයක් පෙන්නලා ඊට පස්සේ ඊගාව තිරේ පෙන්නනවා ඊගාව අන්ධකාරයක් පෙන්නනවා ඊගාව තිරේ පෙන්නනවා එතකොට ඒ දෙක අතර තියෙන ඉඩ පළවෙනි එකේදී අපි තුමු කාටුන් චිත්‍රයක අත මෙහෙම තියලා පෙන්නනවා අන්ධකාරයක් පෙන්නලා මෙතෙන්ට කරලා පෙන්නනවා එතකොට අපේ හිත මෙතෙන් මෙතෙන් ක්‍රමයෙන් ගියා වගේ හිතා ගන්න. එහෙම තමයි ඔය කාටුන් චිත්‍ර වැඩ කරන්නේ. ස්පීඩ් එක කඩලා පෙන්නුවොත් මේ මෙහෙම මෙහෙම මෙහෙම කියන්නේ ඒ අතරමැද හැමතැනම අන්ධකාරයක් තියෙනවා. නමුත් ඒක වේගයක් කරකිනවා කරකිනකොට අපිට අන්ධකාරය පේන්නේ. ඒ නිසා අපිට මේ ඝන සංඥාවකට කිච්ච ඝනයි කියලා මේකට කියන්නේ කෘත්‍යයක් සිද්ධ වෙන්නේ කවදාකවත් gediyeකට නෙමෙයි පුංචි පුංචි පතුරු එකතු වෙලා. නමුත් අපි දුරේ ඉඳලා බලන නිසා අසතියෙන් බලන නිසා අපිට එක වැඩක් කරනවා වගේ පේනවා. මොකද වැඩ රාශි ගොඩාක් එක උඩ එක ගොඩ ගහලා හැදිච්ච දෙයක්. ඒ නිසා අපි හුස්මක් ගන්නවා කිව්වහම අපිට ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනසක් තියෙන බවත් තේරුම් ගන්න දවස් දෙකක් තුනක් භාවනා කරන්න ඕන. නැත්නම් අපිට පේන්නේ මේකෙන් මේකට මේකෙන් මේකට යනවායි කිය. මුත් බලනකොට අනිවාර්යයෙන්ම ආස්වාසේ 100%ක්ම නතරලා තමයි ප්‍රසවාසයේ පටන් අරගන්නේ. ඒ නිසා හිතන්න වාහනයක ඉස්සරහට යන টপ ගියර් එකේ ඉඳලා කෙලින්ම රිවර්ස් ගියර් එකට දැම්මොත් කරන්න බෑ. අර ආපු ජම්ම ගැම්ම පිටින්ම යන්න බෑ ගියර් බොක්ස් බිම වැටේ. අන්න ඒ වගේ මේ දෙක අතර මැද ඊය කරන සින්ක්‍රොනයිසේෂන් ගැළපෙන්න වසංගාගනේ අනේක තමයි තණ්හාවෙන් කරන්නේ. ඒක නිසා සරුවචනාංශය කියනවා පුල්ලුවන් තරම් පුංචි කොටස් වලට කාලේ කඩලා බලන්න. එතකොට වෙනවා සෑහෙන කොටසක් අපිට වග වෙන්න බැරි. අපිට උත්තර බඳින්න බැරි. අපිට නොතේරෙන අන්ධකාරයක් තියෙනවා. ඒ අන්ධකාරය එනකොට අපි සැකෙන් විසඳන්න හදනවා. බුදුන් කියන සැකෙන් කවදාවත් විසඳන්න බෑ. ඒක ලං කරලා බලන්නේ කියලා. ওই අතිර්ණ තවස්තාව වමෙන් දකුණට මාරු වෙන එක ආස්වාසෙන් ප්‍රස්වාසයට මාරු වෙන එකේ ඒ අන්ධකාර ගුහාව හරහා යනකොට හොඳ සීයෙන් යන්න මෙතන තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. මෙතන තමයි රහස තියෙන්නේ මේ භාවනා ජීවිතේ. ප්‍රකට තැන නෙවෙයි. හැබැයි ප්‍රකට තැන හොඳට අවදිපෙන්නේ නැතුව සක්‍රිය වෙන්නේ නැතුව අප්‍රකට තැනට අවධානය යොමු කරන්න අපිට බෑ. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහලා අප්‍රකට තැනදිත් ප්‍රකට තැන වගේම ඉතාමත්ම අවදියෙන් බලන්න හිටියොත් පේනවා මෙච්චර කාලයක් අඩු ගානේ වම දැක වුණ අතර මෙහෙම ગેප් එකක් ආස්වාද ප්‍රසවාස දෙක අතර ગેප් එකක් අපි දැකලා නැහැ. ඒක දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ ආර්දනා කරනවා අපට ආස්වාසයක් කියලා කියන්නේ ආස්වාස රාශියක එකතුවක්. ඒව අතරත් පුංචි පුංචි ગેප් තියෙනවා. ප්‍රසවාසයක් අතරත් තියෙනවා. වම දකුණ කිව්වත් වමේ මුල මැද අග කියලා තුනක් තියෙනවා. අටුවාචාරින් වහන්සලා හයකට කඩලා පෙන්නනවා. ඒ හැම අතරමැදි ජවනිකාවකම වගේ මේ මොකක්ද ඒකට කියන්නේ පෙරලියක් තියෙනවා. සංක්‍රාන්තියක් තියෙනවා. දැන් ওই දැකලා තියෙන බොහොම ගොරෝසු සංක්‍රාන්තියක්. හිතන්න එපා මේක අපිට තර්කයෙන් විසඳන්න පුළුවන්, අන්වේ ඥාණයෙන් විසඳන්න පුළුවන්. මොකුත් බෑ. මේකට අවදි වෙන එකයි කරන්නේ. කොහොමද හිත මේකෙන් මේකට බැට්න එක මාරු කරන්නේ? දැන් අපිට පේනවා වටපිට බල බල කරන්න බෑ ඔය වැඩේ. හරියට සම්පූර්ණ අවධානයෙන් යන්න ඕනේ. හරියට ඇස් බැඳුම් කාර්යයක් මැජික් එකක් පෙන්නකොට බලනවා වගේ. ඉඳපු ගම මේ පණ තියෙන මාළුවෙක් මවනවා ඉඳපු ගම ඉගිලෙන් තර කුරුල්ලෙක් මවනවා අපි දන්නවා 100 100ක්ම පචේ කියලා කරන්න බෑනේ නමුත් විමර්ශක කරලා පෙන්නන ඔය පුංචි ඉඩෙන් වැඩ ගන්න කියන ඒ නිසා මේක හොඳට බලන්න මේක ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගාණක් එහෙම නැත්නම් ඒක අභියෝගයක් වමේෂිට දකුණට මාරු වෙනකොට සතිය කොච්චරක් කරනකම් වම දිගේ ගිහිලා කොතෙන්ද දකුණට මාරු වෙන්නේ බැට්නේ කොහොමද මාරු කරන්නේ ආස්වාසය ඉවර කරලා කොතෙන්ද ගිහිල්ලාද ආස්වාසයෙන් ප්‍රස්වාසයට මාරු ඒ මාරු වෙන තැනදී ආස්වාසයේ අන්තිම කෙලවරට යනකොට අපේ හිත අන්ධබන්ද වෙනවා. අපේ හිත දිශා මාරු වෙනවා. මල පනිනවා. ඊට පස්සේ තමයි අන්ධකාරයෙන් පස්සේ ආය ප්‍රසවාසය පටන් ගන්නවා. මහානෝයි අතරමැද ગેප් එකට තමයි අපි මෙතෙක් කල් අපි සංසාරේ බල්ල නැත්තේ ටෝච් එක ගහලා බල්ල නැත්තේ දැන් එකට එනකොටත් අපිට සැකේනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න. දිගටම ප්‍රත්‍යක්ෂ කරන්න අපි හැමදාම මේ යන්තම් පුරුද්දලා හදලා තියෙන දේවල් ස්ථිරයි එක දිගට පවතිනවා කියලා හිතාන යනවා. උපමාවක් කිව්වොත් ඔය පොල් තත් වලින් හදලා තියෙන තේඩාවක් හරි කඹයක් හරි ගත්තාම ඔගේ මේ මෙන්න මෙච්චර විතර දිග තත් වලින් ඔය දිග හැතැම්ම ගණන් දිග ලනු වියන්නේ. මේවා මෙහෙම මෙහෙම තියලා තියෙනවා. ඒ පස්සේ වෙලු කරලා ගැටලා ගහලා ගත්තාම අලිය බඳින තරමට හයිය තියෙනවා. මොකද හැම තැනකදීම එකක් ඉවරලා තව එකක් පටන් ගන්නවා. තව එකක් වෙනවා එකක් පටන් ගන්නවා. මේ ඔක්කොගේම අර දඟේ නිසා දඟ වැටුණාට පස්සේ මේක දිග එක මේ කඹයක් විදිහට පෙනී හිටියට හැම තැනදීම පුංචි පුංචි කැලියකට හැදිලා තියෙනවා. ඒ නිසා සක්මනේදී හරි ලස්සනට පෙන්ලා දෙනවා අපිට වමෙන් දකුණට මාරු වෙනකොට සද්දත් ඇහිදී රූපත් පෙනෙදී චේතනත්යේදී කොහොමද වමේ සතිය දකුණට ගෙනියන්නේ? දකුණ සතිය වමට ගෙනියන්නේ. ඒක නිකන් මේ උපමාවකට මේ වෙන තැනකදී සරුවත් chance සඳහන් කරනවා නගර සෝබිනියක් අන්තිම දක්ෂ නගර සෝබිනියක් ඇවිල්ලා ප්‍රසිද්ධ ජනරංගනයක් පවත්වනවා. ඒතර සල්ලාලයෝ බීලා ඒගොල්ලේ සංගීතය අනුව නටනවා. විශාල රසකාමී අවස්ථාවක තරුව මේ රජ කෙනෙක් කියනවා මේ වරද දනුවම් කරපු කෙනෙකුට රාජදඬුවමට ලක් වෙච්ච කෙනෙකුට උඹ මේ සෙනගස්සෙන් යන්න ඕන ඔළුවේ පොල් තෙල් කලයක් තියාගෙන පෙත්ත කපලා පුරවලා තියෙනවා කඳුලක්වත් වැටෙන්න බෑ. මේ සෙනගස්සේ ගිහිල්ලා කාගේ වරදින් හරි කඳුලක් හරි වැටුනොත් ගහලා පිටිපස්සෙන් එනවා බෙල්ල ගහලා දානවා. ඒ නිසා ඔය සෙනග මැදින් ඵලයක්. කඳුලක්වත් වැටෙන්න බෑ කියලා. ඉතින් මේ මනුස්සයා කොහොමද දැන් නගර සෝබිනී දිහා බලන්නේ? ඒ වගේම බොන කට්ටිය නටන කට්ටිය දිහා බලනකොට හැප්පුණොත් කතා කරලා වැඩක් නැහැ. මේ මනුස්සයා ගමන් කරන්නේ කොච්චර උනන්දුවකින් ද ආදාහනකින් දන්නේ මේ මිනිසුන් මේ කිසිම හැඟීමක් නැහැ පොඩ්ඩක් හරි මගෙන් ගහපුණොත් මගේ බෙල්ල යන්නේ කියලා කොච්චර උනන්දුවෙන්ද ගමන් කරන්නේ ආන්නේ වගේ කියනවා සතිය පවත්තන්න මේ විශාල සෙනඟක් මන්මත් වෙලා නටන වෙලාවේදී කලේ උඩින් තියෙන තෙල් කලේ තෙල් කඳුලක් හැලෙන්නේ නැතුව කිරි කලේ කෙල් කඳුලක් හැලෙන්නේ නැතුව ඔළුව හොල්ලන්නේ නැතුව ඒ කට්ටියගේ රංගනේ ත්‍රිවිච්ඡාවය පණ බේර ගන්න යන කෙනෙක් වගේ මම හරහා දකුණට දාලා දකුණ හරහා වම දාලා මේ සත්‍යය පවතින හැටි බලනවා කිව්වහම හොඳ හොඳ ප්‍රශ්නයක් හොඳ අභියෝගයක් හොඳයි එමන අපි යනවා තුන වෙනකන් වෙලාව තියෙනවා ගිලම්පසකට තුනේ ඉඳලා හතර වෙනකන් අපි සක්මන් කරනවා හතරට මෙතන නැවත රැස් වෙනවා අපි පරයන්කයකට ඒක පහ පහමාර වෙනකන් යන්න පුළුවන් ඊට පස්සේ පහමාර හයමාර සක්මන් කළා හයමාරදී අපි නැවත මෙතන රැස් වෙනවා ධර්ම දේශනාවක් සඳහා. ඒකයි අද දවසේ වැඩ පිළිවෙල ඊට පස්සේ ඒක ඉවරනකොට 8 විතර වෙනවා ඊට පස්සේ 8 ඉඳලා 9 දක්වා පරියන්ක සක්මනක් 9 ඉඳලා 10 දක්වා පරියන්කයක්. එහෙමයි කාලසටහන තියෙන්නේ. ඉතින් තවදුරටත් එහෙම ඉදිරිපත් වෙච්ච